එතකොට අපි මේ අඟහරුවාද එතකොට මේ දවස්වල කරන්නේ මේ අතිපූජනීය කටුකුරුන්ද සාමින් වහන්සේ කටුකුරුන්ද ඥානানন্দ සාමින් වහන්සේ විසින් මීට වසර ගණනාවකට කලින් නිසරණේදී පවත්වපු අර නිවන නිවීම දේශනා මාලාව තව තවදුරටත් සාකච්ඡාවට ගැනීම තමයි කරන්නේ. අපි එතකොට මේ වෙනකොට සාකච්ඡා මේ උන්වහන්සේ දේශනා කරපු දේශනා දෙකක් සාකච්ඡාවට භාජනය කළා නැත්නම් අපි තවදුරටත් සාකච්ඡා කළා ඉවසන් කළා තියෙනවා. ඊළඟට අපි මේ වෙනුවට ඉන්නේ තුන්වෙනි දේශනාවේ. තුන්වෙනි දේශනාව දැනට අපි මම හිතන්නේ තුන් සාකච්ඡා තුනක් මේ වෙනකොට පැවැත්වුවා. ඒත් ඒක තියෙන අර ගැඹුරු කරුණුත් හින්දා මේ අපි තව තව ඉතින් මේක ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ගේ පාරත් ලොකු සායනහන්සේ තවත් ඒක සෑහෙන සරලව විස්තර කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ නම් තව ටිකක් මේ තුන්වෙනි දේශනාව ඔස්සේ ඉදිරියට යන්න. ඒකට මම ආරාධනා කරනවා ධම්මසුබද්ද සාමින් වහන්සේට අපි නවත්තපු තැන ඉඳන් ඉදිරියට යන්න කියලා. නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඊළඟට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් එන තවත් ප්‍රශ්නයක් තමයි අවිජ්ජා සංඛාර දෙක අතීතයට දැමීමට හේතුව. මහා නිගානාගීස් ඇතම් සූත්‍රවල සඳහන් වෙනවා මව් කුසක විඥානයක් බැස ගැනීම ගැන සාකච්ඡාවක්. එතකොට එම්බඳු සාකච්ඡාවක් නිසා කෙනෙක් හිතන්න පුළුවන් අපේ මේ පටිච්චසමුප්පාද ධර්මය මව් කුසකට එහා ඉඳලයි එන්නේ කියලා. නමුත් මේ සාකච්ඡාව දිහා සැලකිල්ලෙන් බැලුවොත් මේ සාකච්ඡාවේ පරමාර්ථය මොකක්ද කියලා විග්‍රහ කරලා බැලුවොත් මේ විදිහේ නිගමනයකට ඉඩක් නැහැ. මහානිදාන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ප්‍රශ්නෝත්තර වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේට කරුණු පැහැදිලි කිරීමේදී ඒ ස්වාමීන් වහන්සේට හේතු ගන්වන්න උත්සාහ කරන්නේ මේ විඥානයත් නාම රූපයත් අතර ඇති නිරන්තර සම්බන්ධතාව වෙන එකක් තබා මෞකුසකදී පවා පවතින බව. මේකේ ප්‍රශ්නෝත්තර වශයෙන් කොටස් හතරක් තියෙනවා. පළමුවෙනි ප්‍රශ්නේ. විඥානං වහි ආනන්ද මාතුකුච්චින් න උක්කමිස්සත අපිනකෝ නාම රූපං මාතුකුච්චිස්මින් සමුච්චිස්සත නොහේතම් බන්තේ. කියලා ආනන්ද හඳුරෝ ඒකට පිළිතුරු දෙනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ විමසන පළමුවෙනි ප්‍රශ්නය කොහොමද විඥානං වහි ආනන්ද මාතුකුච්චින් න ඔක්ඛමිස්සත ආනන්ද ආනන්දේ යම් මේකින් විඥානයේ මව කුසකට බැසගත්තේ නැත්නම් අපිනකෝ නාම රූපං මාතුකුච්චිස්මින් සමුච්චිස්සත නාම රූපය මව කුසෙහි සමුච්චිස්සත කියන වචනය සමුච්චිස්සත කියන ඒ වචනය පිළිබඳ නොයෙකුත් අර්ථ ભેද තියෙනවා අර්ථ ભેද දක්වනවා සමහර වචනවල අර්ථ පිළිබඳව නොයෙකුත් මතභේද තියෙනවා. නමුත් මෙතන වඩා සහේතුකයි කියලා ගන්න පුළුවන් සමුච්චිතත කියන්නේ අර උච්චිත ආදී වචනවල තියෙන විශේෂ වීමේ උච්චිත ආදී වචනවල තියෙනවා ශේෂ වීමේ අර්ථය. මෙතන මෞකුසේ ශේෂවන්නේද හිතේවන්නේද කියන එකයි. ඒ කියන්නේ විඥානයේ මෞකුසවල මෞකුසට බැසගත්තේ නැත්නම් නාම රූපයේ මෞකුසෙහි ඉතිරිවන්නේද ශේෂවන්නේද විඥානයේ ආධාරය ඇතිවයි නාම රූපයේ තියෙන්නේ. නාම රූපය යම් කිසි තැනක තියෙනවා නම් විඥාණයටයි වැඩි බලය තියෙන්නේ. විඥාණය වැටුනේ නැත්නම් එතන නාම රූපය රැඳෙන්නේ නැහැ. ඒකයි මේ යම් කිසි මෞකසක් පිළිබඳව කෙනෙකුගේ මරණ අවස්ථාවේදී සිටවිල්ලක් ආවත් එතනට විඥාණය හරියට බැසගත්තේ නැත්නම් නාම රූපය එතන රැඳෙන්නේ නැහැ. රඳන්නේ නැහැ. විඥාණයට සාපේක්ෂවයි නාම රූපය වන්නේ. නාම රූපය කියන්නේ නිකන් ගස් කල් වල තියෙන දෙයක් නෙවෙයි. විඥාණයත් එක්කමයි ඒක තියෙන්නේ. විඥානයේ ආධාරය නැත්නම් නාම රූපය එතන රැඳෙන්නේ නැහැ කියන්නේ එකයි කියන්නේ. එතකොට ඒකට නොහේතම් භන්ති. නැත මේ ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. පළමුවෙනි ප්‍රශ්නේ ඒකයි. හොඳයි. එතකොට මේ මහා නිදාන සූත්‍රයේ දැන් බුදුරජාණන් වහන්සේ තානන්ද ස්වාමීන් වහන්සේත් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් තමයි මෙතන මේ මේ ගනු මේ උසහාට කරගෙන යන්නේ. එතකොට අපි මීට කලින් සාකච්ඡා කරා මේ පටිච්චසමුප්පාද ධර්මයේ එන අස්තිදප්පච්චතා මූලධර්මයේ වශයෙන් එතන තියෙන අර විශේෂයෙන්ම මූලිකත්වයේ දියුත්ති පටිසමුපාද ධර්මතාවයට නැත්නම් න්‍යායට ඉමස්මින් සති ඉදං හොති මස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහොති මස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියන මේ පටිසමුපාද න්‍යායට තමයි මේ මුල්තැන දෙන්න ඕනේ. එතකොට ඒකට උදාහරණ වශයෙන් තමයි අවිජ්ජා නිසා සංස්කාර තියෙනවා සංස්කාර නිසා විඥාන තියෙනවා විඥාන නිසා නාම රූප ඇති වෙනවා ඔය විදිහට අර ඒ කොටස් කොටස් කොටස් ඉස්සරහට යන්නේ. එතකොට පසු කාලීනව කෙසේ නමුත් මේ පටිසමුපාදයේ විස්තර කරද්දී ඔය අංග 12 අපි සාමාන්‍යයෙන් ද්වාදසාංගය කියලා කියනවා. පස්සේ කාලෙදී මේ අර ඒකේ තියෙන මේ විත්ත ධම්ම වශයෙන් මේ මේ අවස්ථාවේ වශයෙන් දැනගන්නා ස්වභාවය වෙනුවට මේකේ තියෙන මුල් අංග දෙක අතීත භවයකට දාලා ඊළඟට ඊළඟ අංග 8 වර්තමාන භවයට දාලා අන්තිමාංග දෙක අනාගත භවයකට දාලා මේ විස්තර කරන්න ගියාම නිසා යම් යම් ගැටලු සහගත තැන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකට සමහරවිට උදව් වෙන්න ඇතිදෝ කියලා හිතෙනවා මෙන්න මේ කියන කාරණාව මේ කටුකුරුන් සාන්නහන්සේ දැන් ඉදිරිපත් කරන්නේ ඒකයි. දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමණේර වහන්සේත් අතර ඇති වෙනවා මේ වගේ සාකච්ඡාවක් මේ කොහොමද මේ මෞකුසකට විඥානයක් දැසගන්නේ ඊළඟට ඒ විඥානයේ නාම රූපයක් නැත්නම් ඒකේ හොඳට ස්ථාපනය වෙනවද නැත්නම් හොඳට වර්ධනය වෙනවද එහෙම නැත්නම් නාම රූපයක් හරියට තිබුණේ නැත්නම් ඒක ඉලිලා යනවද කියන මෙන්න මේ ප්‍රශ්නේ තමයි නගන්නේ. ඉතින් කටුකසානාසේ මේක භාවිතා කරනවා මේ මෙතන පෙන්වන්න හදන්නේ මේ නාම රූපයත් විඥානයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය නැත්නම් බොහොම ළඟ සමීප සම්බන්ධය ගැන පෙන්වන්නයි මේ බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාවත් අරන් තියෙන්නේ. එහෙම මිසක් මේ අතීත භවයකින් ආපු ස්වභාවයක් නැත්නම් අර අවිජ්ජා සංඛාර කියන දෙක අතීත භවයට අයිති දෙයක් කියලා වීමක් මෙතන ඉන්නේ නැහැ කියන කාරණේ පෙන්වන්න තමයි ස්වාමීන් වහන්සේ මෙතන තවදුරටත් මේ මේ ගැඹුරු කාරණා මතක් කරන්නේ. එතකොට මෙතෙන්දිත් එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා විඥාණය එතකොට මව කුසට බැසගත්තේ නැත්නම් එතන මේ නාම රූපේ මව කුසේ ඉතිරිවන්නේ නැහැ කියන සාකච්ඡාව තමයි මෙතන යන්නේ. එතකොට මේක ඇත්තටම කොටස් හතරකට විතර මේ ප්‍රශ්න අහනවා බුදුරජාණන් වහන්සේ. මුලින්ම මේ හරියට මේ මෞකසක නිකන් සකස් වෙලා තිබෙනවා යම්කිසි නාම රූප ස්වභාවයක්. නමුත් ඒ නාම රූප ස්වභාවයට තනියෙන් ඉන්න බෑ. ඒක දිගට පැවැත්මක් නැහැ. ඒක දිගට වර්ධනය වෙලා මේ දරුවෙක් මට්ටමට ඒක යන්න නම් අනිවාර්යෙන් විඥානයක සම්බන්ධයක් එන්න ඕනේ. එතකොට මේ විඥානය තමයි මෙතන මුල් වෙන්නේ. නැත්නම් විඥානය ප්‍රධානත්වයේ දරනවා. එතකොට ඒ විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම අහනවා එතකොට මේ විදිහට නාම රූපයක් මෞකසක සකස් වෙලා තිබුණත් නිකන් ඒකේ මූලිකම ප්‍රාථමික අවස්ථාවේ තිබුණත් විඥානයක් බැසගෙන ඒකත් එක්ක හොඳට අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් ඇති කරගෙන ඒකේ වර්ධනයක් සිද්ධ වුණේ නැත්නම් මේකේ මේ පිනිසඳ ගැනීමක් වෙනවද කියන ප්‍රශ්නේ තමයි මේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ අහන්නේ. එතකොට එහෙම විඥානයක පැසගත් ගැනීමක් වුණේ නැත්නම් ඒ වගේ වර්ධනයක් නාම රූපේ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා එතකොට ආනන්ද සාමිනාසී උත්තර දෙනවා. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. විඥානං චේයං 57 ඊළඟට විඥානංහි ආනන්ද මාතුකුච්චින් ඔක්කමිස්ස ඔක්කමිත්වා ඔක්කමිස්සත අපිනකෝ නාම රූපං ඉත්තත්හාය අබිනිබ්බත්තිස්සත කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. ඊට දෙන පිළිතුරක් නැත මේ නැත මේ ස්වාමීනි කියන එකයි. මොකද්ද ප්‍රශ්නය? ආනන්දේ යම්කිසි විදියකින් විඥානයේ මෞකුස්සට දැසගෙන එයින් නික්ම ගියොත් එයින් ගිලිහි ගියොත් මෞකුස්සට බැස්ස නමුත් එයින් පිට වුණා. එහෙම වුණොත් නාම රූපේ ඉත්තත්වයක් සඳහා උපදින්නේ වෙයිද? උපදිනවා. උත්ත්වය කියන එක අපි කලින් සඳහන් කළා. ඒකේ විශේෂාර්ථයක් තිබෙන බව. ඒ භවයට පුද්ගලයෙකු ඇති වෙනකොට එතන මෙතනක් වන ආකාරය. ඒ කියන්නේ කොටින්ම જાතියක් උප්පත්තියක් ලබන බව. එතන අඟවන්න. එතකොට විඥානයේ මෞකසකට බැසගෙන පිට වෙලා ගියොත් අර නාම රූපේ ඉස්ත්‍ත්වයක් වශයෙන් මෝරලා ඉස්ත්‍ත්වයක් වශයෙන් දිහිරෙන්නේ නැහැ කියන එකයි. ඒක ඉස්ත්‍ත්වයක් බවට පත් වෙන්නේ නැහැ. ඉස්ත්‍ත්වයක් වෙන්න නම් අර දෙකම තියෙන්න ඕනේ. විඥාන නාම රූප දෙක. ඒකටවත් මම හිතන බන්තේ කියපු හේතුව අපිට හිතා ගන්න පුළුවන්. එසේ නැත ස්වාමීනි. ඔය ඊළඟ දෙවෙනි අවස්ථාව පෙන්වන්නේ එතකොට දැන් මේක ඇත්තට ටික සූක්ෂම මේ කාරණා වගේ බුදුරජාණන් වහන්සේ අහන්නෙත් දැන් එතකොට මේ මුලින්ම ඊටාම සූක්ෂම මට්ටමකින් නාම රූප ස්වභාවයක් මෞකසක ඇති වෙනවා. ඊළඟට එතෙන්ට විඥානයක් වැටගත්තේ නැත්නම් ඒ නාම රූපේ වර්ධනය වෙන්නේ නැතුව එතනින්ම ෂය වෙලා යනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙන් බුදුරජාණන් වහන්සේ අහනවා අපි තුමු වැටගත්තා. දැන් ඔන්න යම් ප්‍රමාණයකට වර්ධනය වෙනවා. නමුත් යම් හෝ හේතුවක් නිසා නැවතත් විඥානය ගිලිහිලා යනවා. ගිහිලා ගියොත් අර නාම රූපේ ඉන්නහාට වර්ධනය වෙන්න ආයෙත් ඒක ඡේ වෙලා යනවා. ඒක නිකන් හරියට නිකන් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් දරු ගැබක් නිකන් අතරමඟදී කබ්සා වුණා වගේ දෙයක් තමයි ඉතින් මෙතන හිතා ගන්න වෙන්නේ. එතෙන්දී එතකොට අරක සම්පූර්ණ වර්ධනයක් වෙන්නේ නැහැ. අතරමඟදී නවතිනවා. අතරමඟදී විනාශ වෙලා යනවා. මොකද විඥානය අතරමඟදී යම් හෝ හේතුවක් නිසා එතනින් ගිලිහුණා කියන එක. ඒකට බුදුරජාණන්සේකට අහනවා මේ අතරමඟදී මේ හේතුවකින් විඥානය ගිලිහුණා නම් ඒතර නාම රූපේ වර්ධනය සිද්ධ වෙයිද කියලා. ඒකට ආනන්දසානති කියනවා ඒකට එහෙම වෙන්න විදියක් නැහැ කියලා. මොකද විඥානය ගිලිහුණා. අර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය කැඩුනා. ඒකට නාම රූපෙට විතරක් තනියෙන් රැඳෙන්න විදියක් නැහැ. ඒකට ඒ කාරණාව තමයි ඒතර දෙවෙනි කොටසෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ අසන ප්‍රශ්නය විඥානං හි ආනන්ද ධාරස්සේව සතෝ වච්චි ජිස්සත කුමාර කස්සවා කුමාරිකායවා අපිනකෝ නාම රූපං උද්ධින් විරෝල්හින් දීපුල්ලං ආපජ්ජිස්සත ඒ කියන්නේ ආනන්දය යම්කිසි දරුවෙකුගේ හෝ දරියෙකුගේ ආබාල කාලයේදීම විඥානයේ සිඳී ගියහොත් අර නාම රූපේ වැඩිමිට විපුල බවට මහත් බවට පැමිණෙන්නේ. ඒකට සානං ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර නැත මේ ස්වාමීන් කියන එකයි. අන්න ඊළඟට අර ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ දැන් මේකට සාධක සම්පූර්ණ නිසා නිගමනය දෙනවා. ඔව් එතකොටත් මේ ඊට පස්සේ ඉපදුනාට පස්සෙත් එතකොට මේ දරුවෙන් හොඳට වර්ධනය වෙලා තරුණ වියටපත් වෙලා හොඳට ඇඟපත උස් මහත් වෙලා සම්පූර්ණ වෙන්න කලින් අදුරු කාලයේදීම යම් හෝ හේතුවක් නිසා මේ මිය ගියොත් නැත්නම් විඥානය එතනිනුත් පිරිහුණොත් ඒත් අර නාම රූපයේ පූර්ණ වර්ධනයක් වෙන්නේ නැති කාරණාව තමයි ඊළඟට මතක් කරන්නේ. එතකොට එතෙන්දිත් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ පුංචි කාලෙදිම යම් හේතුවක් නිසා විඥාණය ගිලිහුණොත් ඊළඟට අර මේ නාම රූපයට නාම රූපයට පවතින විදිහක් නැහැ. ඒකත් ඉතින් මේ එතනින්ම නැති වෙලා යනවා. ඒතර ඒකට ඒකටත් මේ ආනන්ද සායනාසයට වල නැත මේ ස්වාමීන් කියලා උත්තරේ දෙනවා. ඒතර මේ ඔක්කොම අවස්ථාවන් සම්පින්නණය කළා දැන් බුදුරජාන් වහන්සේ ඊළඟට නිගමනයක් දෙන්න යනවා. තස්මා තිහානන්ද ඒසෙව හේතු ඒතම් නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ නාම රූපස්ස යදිදම් විඥාන. අන්න ඒක නිසා ආනන්ද මේකමයි හේතුව. මේකමයි නිදානේ. මේකමයි සමුදය. මේකමයි ප්‍රත්‍යේ නාම රූපීට. එනම් විඥානය. ඒ කියන්නේ මෙතන විශේෂයක් පෙන්눔 කරන්නේ විඥානයේ වැදගත්කම. විශේෂයෙන් පෙන්눔 කරන්නේ විඥානයේ වැදගත්කම. විඥාන නාම රූප දෙකෙන් වැඩිපුර තියෙන්නේ විඥාණයට. නාම රූප මාත්‍රයක් ඇති වුණාට මොකද? දැන් අපේ මේ සාකච්ඡාවේ එක එක ප්‍රශ්නෙන් හෙළි උනේ විඥානයේ නිසයි යම්කිසි මෞකසක නාම රූපයක් ඇති වෙන්නේ. නමුත් විඥානයේ හරියට බැහැගත්තේ නැත්නම් නාම රූපේ විතර රැඳෙන්නේ නැහැ. ඊළඟට විඥානය බැහැගෙන ඉන්නේ ඉක්මලා ගියොත් නාම රූපේ ඉස්සත්වයකටපත් වෙන්නේ නැහැ. වෙන එකක් තබා දරුවෙක් හෝ දැරියක් හැටියට ඉපදුනාට පස්සේ හෝ ලදරු කාලයේදී මර විඥානයේ යම් කිසි ආකාරයකින් සිඳලා ගියොත් නාම රූපේ වැඩිවීමටපත් වෙන්නේ නැහැ. විපුල බවටපත් වෙන්නේ නැහැ. ඉතින් එතනින් පැහැදිලි වෙනවා විඥානයේ අත්‍යවශ්‍ය බව නාම රූපේ පවතින්නේ. මෙතන කාරණේ පැහැදිලි අපි ඉස්සරහ. ඊළඟට බුදු පියාණන් වහන්සේ හතරවෙනිව දක්වනවා විඥානං වෙහි ආනන්ද නාම රූපං පටිච්චිතං ලබිස්සත අපතිත්තං පතිත්තං පතිත්තං ලබිස්සත අපිනකෝ ආයතින් ජරා ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භව පඤ්ඤා ඒත ආනන්දය යම්කිසි විදියකින් කොයි ආකාරයෙන්ද කියන එක කියෙන්නේ යම්කිසි විදියකින් විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ නම් නැවත ජාති ජරා මරණ ආදී සංසාර දුක්ඛයක් ඇති වෙනවද නැත්නම් මේ ස්වාමීන් වහන්සේ අන්න එතකොට හතරවෙනිව දක්වන කාරණේ ඊටමත් වැදගත් වෙනවා මෙතුණන් පෙන්වන්න කරන්නේ ඒකයි සංසාරික සංසාරික தත්ත්වය. ඒක නිසා යම් කිසි විදියකින් විඥානයේ නාම රූපේ ප්‍රතිෂ්ඨාවක් ලබාගත්තේ නැත්නම් නොපීඨන ආකාරයක් යම් විදියකින් හොයාගන්න පුළුවන් වුණොත් යොදා ගන්න පුළුවන්. නොපිටින නොපිහිටන ආකාරයක් යම් විදියකින් යොදා ගන්න පුළුවන් වුණොත් නැවත සංසාර දුක්ඛයක් වන්නේ නැහැ කියන එක. ඒකත් ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. එතන එතන ඊට පස්සේ වෙනත් කාරණයකට මේ බුදුරජාණන් වහන්සේ මතු කරනවා දැන් ඒතකොට මෙතෙක් මතු කරපු ප්‍රශ්න වලින් අපිට තේරෙනවා ඒතකොට මේ විඥානයත් නාම රූපයත් අතර හොඳ සම්බන්ධයක් තියෙන්න ඕනේ මේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය හොඳට තියෙන්න ඕනේ නාම රූපය හොඳට වර්ධනය වෙලා වැඩිලා මිනිසෙක් වශයෙන් ජීවත් වෙනවා ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එතකොට මේ නාම රූපයක් තුල හොඳට පිහිටියේ නැත්තම් හොඳ නාම රූපයක් ලැබුණේ නැත්තම් ඇසුරු කරන්න නාම රූප ස්වභාවයක් තිබුණේ නැත්තම් එතකොට මේ මේ ඒබඳු විඥානයකට එතකොට නැවතත් මේ කොහොම හරි ඉපදීමක්, ජරාවක්, මරණයක් පත් වෙන්න හැකියාවක් නැහැ. එතකොට මේ දැන් නිකන් ඉංගියක් වගේ තමයි මෙතන මේ හම්බ වෙන්නේ. එතකොට මොකක් හෝ ක්‍රමයකින් ජීවත් වෙන කාලෙදිම යම් හැකියාවක් ලැබුණොත් එහෙම මේ විඥාණයට හැකියාවක් තිබුණොත් මේ නාම රූපයක පිහිටන්න ඉන්න ඒ කියන්නේ යම්කිසි මෙතන මේ ඉස්සරහට යන ගමන එන හිතෙනවා. අපි බුදුරජාණන් වහන්සේ අහපු මුලින් අහපු ප්‍රශ්නවලදීත් අපිට තේරෙනවා දැන් මව කුසට පිළිසඳ ගන්න අවස්ථාවේදී පවා නාම රූපය දිගට යන විදිහක් නැහැ විඥානේ ආවේ නැත්තම්. ඊළඟට මව කුසට ආවත් විඥානේ ආවත් ඇවිල්ලා ටික කාලයක් යනකොට විඥානේ මම කරේ හිතා ගිලුණොත් ඒත් නාම රූපෙට දිගට යන්නත් බැහැ. ඊළඟට ඉපදිලා මුංචි කාලෙදිම යම් හේතුවකින් විඥානේ ගිලුණොත් ඒත් නාම රූපෙට ඉදිරියට යන්නත් බැහැ. එතකොට දැන් මේ අනුව තේරෙනවා. එතකොට මේ දිගට පැවැත්ම සිද්ධ වෙන්න නම් මේ දෙක එකටම තියෙනවා. හැබැයි මොකක් හෝ ආකාරයකින් විඥාණය බැහැගත්තේ නැතුව සබහායක් පවත්වන්න පුළුවන්. නැත්නම් නාම රූපයක බැහින් නැතුව, නාම රූපයක පිහිටන් නැතුව ඉන්න පුළුවන් ස්වභාවයක් යම් හෝ ක්‍රමයකින් ඇති කරගන්න පුළුවන් නම් අපිට මේ සංසාර චක්‍රය කඩා ගන්න පුළුවන්. ඒකට අන්න ඒ වගේ ඉඟියක් තමයි ඒකට අපිටකින් හම්බෙන්නේ. ඔන්න එතකොට කියලා. මේකට මේ සාකච්ඡාවෙන් අපිට පේනවා මෞකසක් පිළිබඳ සාකච්ඡාව නිසාම අපිට නිගමනය කරන්න බැරි බව අවිජ්ජා සංඛාර දෙක අතීත කාරණයි කිය. මේනොත් අපිට පේනවා විඥාන නාම රූප දෙකේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. දැන් එතකොට ඊළඟට ඇති ප්‍රශ්නේ. විඥානයේ නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොහොමද? නොලබන ආකාරයේ කොහොමද? ඒක සිදුවන්නේ කොහොමද කියන එකයි. එතන තමයි ප්‍රධානම ඇත්තරම කියනවා නම් විපස්සනාවේ ගැඹුරුම හරියක් එතකොට එන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දෙන විසඳුමත් ඒතර කොහොම හරි උපක්‍රම පාවිච්චි කරලා පුළුවන් ද මේ විඥාණය ජීවත් ඉන්න කාලෙදිම යම්සේ මිනිසෙකුට මේ නොපිහිටන ස්වභාවයකට පත් කරගන්න. ඒක තමයි විපස්සනාවේ එක්තරා අන්දමකින් එන්න පුළුවන් ප්‍රබලම සම්දිස්ථානයක්. සාමාන්‍යයෙන් සංසාරගත ඉන්ද්‍රියයන්ගේ විඥාණය නාම රූප නාම රූපයක බැහැගෙනමයි තියෙන්නේ. ඉතින් මේ බැහැගත් ස්වභාවය කොහොමද මේ අයින් කරගන්නේ? නැත්නම් නොපිහිටන සත්‍යයකටපත් කරගන්නේ. ඕක තමයි ඉතින් සෑහෙන يعني මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය දෙකට කඩා ගන්නවා නේද? අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවා නේද? ඒකෙන් අදහස් වෙන්නේ නැහැ විඥානය හැබැයි ගිලිහිලා යනවා කියලා. විඥානය නොපිහිටන ස්වභාවයක් බවට පත් කරගන්නවා. ඔන්න ඔය වගේ විසඳුමක් තමයි දැන් බුදුරජාණන් වහන්සේ දෙන්න යන්නේ. අපි ඒක සෑහෙන ගැඹුරු කාරණයක් විදිහට ඊස්සේ අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. සංසාරගත පුද්ගලයාගේ විඥානය හැමතිස්සෙම පතික්කිත විඥානයි. මේ විඥානයේ නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් ලබන ස්වභාවයක් තියෙනවා. මේ දෙක එකටමයි යන්නේ. ඒක නිසා තමයි අර දීඝනිකායේ සම්පසාදනීය සූත්‍රයේ දැක්වෙන්නේ දස්සන සමාපatti පිළිබඳ විස්තරයේදී යම්කිසි දර්ශන සමාපත්තියක් ලබාගත කෙනෙක් දකින්වය පුරිසස්සච විඥාන සෝතං පජානාති උභයතෝ අම්බෝ අබ්බොච්චින්නම් අබ්බොච්චින්නම් ඉද ලෝකේ පතිට්ඨිතංච පරලෝකේ පතිට්ඨිතං පතිට්ඨිතංච යම්කිසි පුරුෂයෙකුගේ විඥාන ශෝතය විඥාන නැමැති දිය පහර දකිනවා දෙපසින්ම නොසඳුරු පැවැත්මක් හැටියට. ඒක මෙරවත් පිළිතලා පරලොවත් පිළිතලා. ඒක ප්‍රතිෂ්ඨිත භාවයයි එතනින් පෙන්වුම් කරන්නේ. සංසාරගත සත්‍යයේ විඥාණය මෙලවත් පරලොවත් පිළිතලා. තවත් ඒ වගේම දර්ශන සම්පත්තියක් පෙන්වුම් කරනවා සමාපත්තිය. දර්ශන දර්ශන සමාපත්තියක් පෙන්වුම් කරනවා. පුරිසස්සුච විඥාන සෝතං පජානාති උභයතෝ අබ්බොච්චින්නම් ඉදලෝකේ අපත්‍ත්‍ති අපපතිත්තිතංච අපපතිත්තිතංච පරලෝකේ අපපතිත්තිතංච පුරුෂයෙකුගේ විඥාන ශෝතය දෙපසින්ම නොසිඳුණු හැටියට මෙලවත් නොපිහිටි පරලොවත් නොපිහිටි හැටියට දැනගන්නවා. ඒක රහත් විඥානය. එතකොට රහතන් වහන්සේගේ විඥානය අපපතිත්තිත විඥානයක්. සංසාරගත පුද්ගලයාගේ විඥානය පතිත්තිත විඥානයක්. ඒකම වැදගත් කරනක් දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේ මතු කරන්නේ දැන් ඔය සූත්‍රයක් හම්බ වෙනවා මේ මෙතන ඉදිරිපත් කරනවා සම්පසාදනීය සූත්‍රය කියලා දීඝනිකායේ. ඒකෙදී ඇත්තටම මේ සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් බොහෝම ප්‍රබල ප්‍රකාශයක් කරනවා උන්වහන්සේගේ ಗುಣ සම්බන්ධයෙන්. එතකොට ඒ ಗುಣ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රකාශයට අන්තර්ගත වෙනවා මේ දසන සමාපatti හතරක්. එතකොට මේ දසන සමාපatti හතරෙන් අග දෙක තමයි මේ මතක කරලා දීලා තියෙන්නේ. ඒකේ කියනවා එකක් එක මට්ටමක් පෙන්නනවා ඒ යම්කිසි මිනිසෙක් ඉන්නවා පුරුෂයෙක් ඉන්නවා එයාගේ මේ මේ විඥානයේ ගමන් කරන ස්වභාවය නැත්නම් විඥාන ධාරාව ගලාගෙන යන විඥානය ඒ කියන්නේ දැන් මෙතනත් අපි ගත්තොත් එහෙනම් මේ එක දිගට පවතින තනි විඥානයක්ේ නොසින්දී පවතින විඥානයක් කියලා ගත්තොත් ඒක එකක් කරදී. එතන මෙහෙම ගත්තොත් ඒක ඇත්තටම ආත්ම දෘෂ්ටියකට යනවා. මෙතන තියෙන්නේ මේ නැවත නැවත එතන එතන පිහිටනවා. ඊළඟ ඊළඟ අරමුණේ පිහිට පිහිට පිහිට පිහිට පිහිට එතකොට අඛණ්ඩව යනවා. දිගට දිගට පිහිට පිහිට පිහිට වින නිතරම දිගටම යනවා. ඒක අඛණ්ඩ භාවයක් තියෙනවා. එතකොට ඒ විඥානය එතකොට කෙනෙක් දකින්න පුළුවන් මේ දර්ශන සමාපත්තියක් තියනවලු හොඳ ප්‍රඥාවන්තයෙකුට මේ එයාට තේරෙනවලු එයාට පේනවලු මේ අතන මේ බුදුරජාණන් වහන්සේගේ හැකියාවන් තමයි පෙන්වන්නේ එතන මේ දර්ශන මේ දර්ශන සමාපත්තීන් වශයෙන්. එතකොට උන්වහන්සේට පේනවා එතකොට මේ ඇතම් කෙනෙක්ගේ බහුතරයක් නිකන් පුතග්ජන මිනිස්යාගේ විඥාණය මේ අතීතයේ ඉඳන් අනාගතය දක්වා නේ වර්තමානය දක්වා නිකන් ආපු ස්වභාවය. එතන එතන පිහිට පිහිට පිහිට අඛණ්ඩව ආපු ස්වභාවය. නොකැඩී පවත්නා ස්වභාවය තියෙනවා. ඒ වගේමයි මේ නොසින්දන පැවැත්තක් තියෙනවා. ඒ ඊටත් අමතරව මෙලවත් පිළිලා තියෙනවා පරලොවත් පිළිලා තියෙනවා. يعني වර්තමාන වශයෙන් තියෙන අරමුණු වලත් හොඳට පිහිට ගන්නවා, බැහැ ගන්නවා. ඊළඟට අනාගත අරමුණු කළත් ඒ අනාගත අරමුණු වලත් හොඳට බැහැ ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඊළඟට තවත් රහතන් වහන්සේ කෙනෙක්ගේ ඔయిత වඩා වෙනස් ස්වභාවයක් තියෙනවා. ඒක අර අඛණ්ඩව මේ පවත්මක් තියෙනවා නමුත් වර්තමානයේ පිහිටලත් නැහැ කොහෙවත් අනාගතයක පිහිටලත් නැහැ. ඒකට එක්තරා අන්දමක සුවිශේෂී තත්ත්වයක් මෙතන මේ කියන්නේ අපතිත්ත්ව ස්වභාවයක්. පිහිටපු නැති ස්වභාවයක්. විඥානය පිහිටන්නත් ඕනේ පිහිටලා හොඳට වර්ධනය වෙලා බැහැගෙන විපුලත්වයකටපත් වෙලා ඔන්න එහෙම වුණොත් තමයි මේකේ අර සංසාරේ ගමන සිද්ධ වෙන්නේ. නමුත් දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ අකණ්ඩව යට ස්වභාවයක් තියෙනවා. නමුත් කොහෙවත් පිළිලා නැහැ. ඒකට ඒ වගේ ටිකක් සූක්ෂම මට්ටමක් තමයි ඒතකොට එතන කතා කරන්නේ. එතකොට ඕකටම තව සාධක සූත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒකට යම්කිසි ක්‍රමයකට මේ අපිටම රහතන් වහන්සේ කෙනෙක් එතකොට පත් වෙලා තියෙන. එතකොට යම්කිසි ක්‍රමයකට උන්වහන්සේ තමන්ගේ විඥාණය මේ කිසිම අරමුණක දැන් අපිට සාමාන්‍ය අරමුණු වල බැහැගෙන තමයි විඥානේ තියෙන්නේ. නමුත් ඒ බැහැගන්නා ගතිය නවත්තලා තියෙනවා. බැහැගන්නව ස්වභාවය නවත්තලා තියෙනවා. බුදුරජාන් වහන්සේ නොයෙකුත් සූත්‍ර සඳහන් කරනවා විශේෂයෙන් උපේ සූත්‍රය, වගේ සූත්‍ර වල එහෙම සඳහන් කරනවා. එක්ක විඥානේ රූප ආරම්මණයක් ඕනේ බැහැගන්න. එක්ක වේදනා ආරම්මණයක් ඕනේ බැහැගන්න. එක්ක සංඥා ආරම්මණයක් ඕනේ බැහැගන්න. එක්ක සංස්කාර ආරම්මණයක් ඕනේ බැහැගන්න. ඉතින් මේ අරමුණු හතරෙන් තොරව වහින්න ස්වභාවිකුත් නැහැ. ඉතින් මොකක් හෝ ක්‍රමයකින් අපි මේ අරමුණු වල අපි හිතමු ඉංග්‍රීසියක් වශයෙන් කියනවා නම් මේවැය තියෙන ත්‍රිලක්ෂණය දැකලා මේවැය තියෙන ආදීනව තේරුම් අරගෙන මේ විඥානයේ බහින් නැති තත්ත්වයකට පත් කරගන්න පුළුවන් වුණොත් ඔන්න විසඳුමක් හම් වෙනවා මේ සංසාර ගමනට. සංසාර ගමන සිද්ධ වෙන්න නම් දිගින් දිගට එතකොට මේ මේ දෙන්න එක ළඟම යන්න ඕනේ. මේ දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරමින් යන්න ඕනේ. නමුත් මොකක් හෝ ක්‍රමයකින් මේ පහින් නැති තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් නම් විඥානයේ දොර යන්න විදිහක් නැහැ. එතකොට දැන් මේ දසන සමාපatti සූත්‍රයේදී මේ දසන සමාපatti වශයෙන් මේ මේ අපිට මෙතන මතු කරන්නේ මේ කටුකුරු සායනාංශය. එතකොට මේ දසන සමාපatti වල තුන්වෙනි නැත්නම් හතරවෙනි සමාපatti වශයෙන් පෙන්වනවා අර රහතන් වහන්සේ කෙනෙක්ගේ සාමාන්‍ය විඥානයේ తত্ত্বය. ඒක මේ අතීතයේ මේ ඉඳලා ඒ කියන්නේ දිගට පවතින ස්වභාවයක් තියෙනවා. නමුත් වර්තමානයේවත් කොහෙවත් අරමුණක බැහැගෙන නැහැ. කොහෙවත් පිළිහිටලා නැහැ. ඒ වගේම අනාගතයේත් කොහෙවත් දැනක පිළිහිටලා නැහැ. එතකොට මෙතන ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒක රහත් විඥානයයි. එතකොට රහතන් වහන්සේගේ විඥානය අපපතිත්ථිත විඥානයක්. සංසාරගත පුද්ගලයාගේ විඥානය පතිත්ථිත විඥානයක්. එතකොට මේ ටිකක් ගැඹුරු කාරණා. ඉතින් අපි ටිකක් ආව ඉස්සරහට ගිහිල්ලා බලමු අපි මේවා ටිකක් ලියාගන්නේ කොහොමද? මේ කටුන් සානාස දිගට මේ කාරණා කියන්නේ මුලින් සිද්ධාන්තයේ වශයෙන් ඉදිරිපත් කළා තව තව කරුණු ඉදිරිපත් කරමින් මේවා අපිට කියලා දෙනවා. ඉතින් අපි ඉස්සරහට යමු. එතකොට අපිට තව තව මේවා පැහැදිලි වෙයි. ඒක නිසාම තමයි අර සංයුත් සංගයේ සඝාතක වර්ගයේ ගෝධික ස්වාමින් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තියේදී ගෝධික ස්වාමින් වහන්සේ දිවි නසාගත්ත කියන මෙතන සඳහන් වෙනවා. ගෙන ගෙන කපාගෙන දිවි නසාගත්තයි දිවි නසාගත්ත නමුත් ඒ මරණ වේදනාව මෙනෙහි කරලා අත් වශයෙන් රහත් වෙලයි අපවත් වුනේ. පිරුණන් තෑයි. නමුත් මාය හේතුව මේ සාමාන්‍ය කෙනෙක් කියලා. හිතලා විඥාණය කොයිමින් හැදෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අප්පතිත්තේන ච භික්ඛවේ විඥානේන බෝධිකා කුලපුත්‍රෝ පරිනිද්දතෝ බෝධික ස්වාමීන් වහන්සේ අපතිච්ඡිත විඥානයකින් පිරිනිවන් පෑව බවක් ප්‍රකාශ කළා. සාමාන්‍ය සංසාරගත පුද්ගලයාගේ විඥානය නිතරම පිහිටලයි තියෙන්නේ. අර කියාපු සම්බන්ධතාව නිතරම තියෙනවා. මෙන්න මේක නිසා අපිට හිතා ගන්න පුළුවන් සංසාරගත පුද්ගලයාගේ විඥානයේ නිතරම ගැටයක් වැටලා තියෙන බව. මේ විදිහට මෙලවත් සරලවත් සම්බන්ධ කරලා වගේ එක්තරා විදිහක සම්බන්ධතාවයකින්මයි තියෙන්නේ. මෙතන එතකොට වැටිච්ච ගැටයක් ලිහනවා මිසක් අමුතුවෙන් ගැට ගහන්න දෙයක් නැහැ. නමුත් විශේෂයෙන්ම දැන් මේ පටිසන්ධි චිත්තය ගැන කියනවා නම් මේකට බොහෝ විට අපිට මේ වචනේ පාවිච්චි නොකර බැරි තරමට බහුල ව්‍යවහාරයේ තියෙනවා. ඒ කියන්නේ චුති චිත්තයකට පස්සේ පටිසන්ධි චිත්තය ඇති වෙනවා කියලා. වෙන එකක් තමයි ජාතක කතාවක්වත් විස්තර කරන්න බැහැ පටිසන්ධි කියන වචනේ නැති. නමුත් අතමුන් ප්‍රශ්න කරනවා මේ තරම් මේ වැදගත් හැටියට සැලකන පටිසන්ධි කියන වචනේ සූත්‍ර දේශනාවල නැත්තේ මක් නිසාද කියලා. බුදු පියාණන් වහන්සේ කොතකුත් අවස්ථාවලට මව කුසකට බැස ගැනීම, මව කුසකට බැස ගැනීම පිළිබඳ කාරණේ සඳහන් කරනවා. නමුත් ඒකට හොක්කන්ති, ගබ්බස්ස, අවකන්ති, සුක්කන්ති, ගබ්බස්ස, අවකන්ති, උප්පත්ති ආදී වචන යොදනවා මිසක් පටිසන්ධි කියන වචනයක් යොදන්නේ නැහැ. මේ පටිසන්ධි කියන වචනේ තේරුම මොකද්ද? මේක බව දෙකක් ගැට ගන්නවා වගේ. චුතියෙන් පස්සේ පටිසන්ධිය. දැන් අපි කිව්වා අර නලකලාප උපමාවේදී විඥාන බටකොටු මිටිය ඇද්දාම නාම රූප බටකොටු මිටිය වැටෙනවා කියලා. නාම රූප බටකොටු මිටිය ඇද්දාම විඥාන බටකොටු මිටිය වැටෙනවා කියලා. ওই විදිහේ අඤ්ඤමඤ්ඤ පත්‍ය සම්බන්ධතාවයක් තිබෙන බව. නමුත් මේ අඤ්ඤමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව පිළිගන්න අතරම මේ ගැටගැසීමක් කරන්නේ මොකද්ද මොකද කියන ප්‍රශ්නයකුත් එනවා. මක්නිසාද අර උපමාව මෙතනට ගත්තොත් චුති චිත්තේ වැටෙනකොට ප්‍රතිසන්ද චිත්තේ කෙලින් වෙනවා. හරියට බටමිටි දෙකක් දෙකෙන් එකක් ඇද්දාම අනිත් අනික කෙලින් වෙනවා වගේ. මේ අඤ්ඤමඤ්ඤ පත්‍යේ ධර්මතාව විරුද්ධ. අඤ්ඤමඤ්ඤ පත්‍යේ ධර්ම මේක අඤ්ඤමඤ්ඤ පත්‍යේ ධර්මතාවට විරුද්ධයි. මෙතන අකාලික බවක් නැහැ. අන්න ඒක නිසා මෙතන මේ පටිසන්ධි කියන වචනයත් කල්පනා කර බැලිය යුතු තැන. සංසාරගත සත්‍යයේ సంతානෙ නිතරම ගැට ගැහිලා තියෙන්නේ. අන්තෝ ජටා බහි ජටා වශයෙන් විඥාන නාම රූප දෙක අතර ඒ සම්බන්ධතාව. මරණ අවස්ථාවේදී සිදුවන්නේ කොහොමද කියන එක ගැඹුරු ප්‍රශ්නයක් හැටියට දක්වනවා. නමුත් කල්පනාකාරීව සූත්‍ර දේශනා අනුව බලනවා නම් අපිට පටිච්චසමුප්පාද ධර්මය මේක තුලින් දකින්න පුළුවන්. එතකොට තවත් පැත්තකට දැන් දැන් ආයෙත් මේ ස්වාමීන් වහන්සේ වෙන පැත්තක් ඔස්සේ අපිව මෙහෙවන්නේ. එතකොට අර ප්‍රතිසන්දි චිත්තය කියලා දෙයක්, චුති චිත්තය කියලා සිතක් අභිධර්මයේදී ඉතින් හඳුන්වනවා කතා කරනවා යම්ස කෙනෙක් මිය යනකොට අන්තිම පහළ වෙන අන්තිම හිතට චුති චිත්ත කියලා සඳහන් කරනවා. ඊළඟට ඊළඟ භවයක උපදිනකොට හම්බ වෙන පළවෙනි සිත ප්‍රතිසන්දිසිත කියලා ඉතින් සඳහන් කරනවා. කෙසේ නමුත් ඉතින් සූත්‍ර දේශනාවල මේ ප්‍රතිසන්දි කියන වචනය ප්‍රතිසන්දිසිත කියන දෙයක් කතා කරලා නැති බව කටුදන් සානාසය මතක් කරනවා. ඒ වගේමයි අපි මේ වගේ හැමතිස්සෙම අනිවාර්යයෙන්ම සුදුසිතක් ඇති වුනහම ඊළඟට ප්‍රතිසන්දිසිතක් එනවා කියන වගේ මේ නියමයකට ගියොත් අර සාමාන්‍යයෙන් විඥානයත් නාම රූපයත් අතර තියෙන අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය නිසා එකක් ගිලිහුණොත් අනිකත් ඇදගෙන වැටෙනවා කියන කාරණාව පොඩ්ඩක් මේ ප්‍රශ්නයකට ලක් වෙනවා කියලා දෙයක් මේ කටුකුරුන් සානසත් කියන්නේ. මොකද මේ ප්‍රතිසන්දි සිතත් ගැන කල්පන්න ගියොත් ප්‍රතිසිත නැති වුණ ගමන් ඔන්න ප්‍රතිසන්දියක් ඇති වෙනවා ආය කියන එකට වඩා ඇත්තටම අර විඥාන නාම රූප අතර තියෙන ප්‍රතිසම්බන්ධය මුල් කරගෙන අපි මේ සංසාර ගමන විස්තර කරනවා නම් ඒක සෑහෙන්න මේ සූත්‍ර දේශනාවට එකඟයි කියලා පිළිගන්න පුළුවන්. මොකද අර දැන් බුදුරජාණන් වහන්සේ දැන් අපි මීට මොහොතකට කලින් කතා කරපු ඒ සූත්‍රයේ සඳහන් කරන්නේ ඒකයි මොකද්ද මේ මේ විඥානයක් නාම රූපයක් අතර සම්බන්ධයක් තියෙන තාක් තමයි මේ සංසාරේ ගමන සිද්ධ වෙන්නේ. එහෙම යම් හෝ හේතුවකින් මේ මේ දෙක අතර ප්‍රත්‍ය සම්බන්ධය පවත්වන්න විදිහක් නැති වුණොත් මේ ගමන සිඳිලා යනවා. අන්න ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ අතන මතු කරන්නේ. ඉතින් කෙසේ නමුත් මේ පසුකාලීන තියෙන විවිධාකාර මත ඉතින් ඇතිලා තියෙනවා. අපි බලමු කටුදුන් සන්නාසේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මොකද කියන්නේ කියලා. මේ පටිටික විඥානය, තප්පටිටික විඥානය පිළිබඳව කල්පනා කරලා බලනකොට දැන් අපි කලින්ම කිව්වා එතනත් මෙතනත් අතර සම්බන්ධතාව ගැන. ඉත්තත්වයේ කියන වචනයත් වචනය අපිට හම්බ වුණා. ඉත්තත්වයේ ඉත්ත භාව කියන්නේ. මෙසේ භව කියලා අපි ඒකට වචනයක් සදාගත්තා. ඊළඟට ඉත්ත භාවයත් සමගම අඤ්ඤතා භාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ යම් කිසි තැනක ඉත්තත්වයක් ඇති වුණා නම් ධර්මතාව වශයෙන් මෙන්න මේක අහවල් දෙයක් කියලා කිව්වා නම් එතන ඉඳලා පටන් ගන්න අර විපරිණාමය. වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉත්තත්ය අඤ්ඤතා භාව දෙක. ඉත්ත භාව. ඉත්ත භාව අඤ්ඤතා භාව දෙක එතකොට ඈදුතු පද. ඉත්ත භාවයේ මේ චන්තනකද අඤ්ඤතා භාවයත් එතනම. එතකොට මේ විදිහට ඉත්ත භාවයක් නිසාම ඉත්ත භාවයක් ඇති තැනක් වෙනකොට ඒකම අඤ්ඤතා භාවයක් ඇති වෙන නිසා එතනත් ඇති තැනම හැමතිස්සෙම මෙතනකුත් තියෙනවා. මෙතනත් ඇති තැනක හැමතිස්සෙම එතනකුත් තියෙනවා. දැන් ඔන්න ඔන්න ඔය විදිහයි සංසාරගත පුද්ගලයාගේ විඥානයේ ක්‍රියාකාරීත්වය. දැන් එදිනදා ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට දැන් සවිඥානික කය කියලා කියන්නේ විඥානයේ සහිත කය. මේ කය ඇත්ත වශයෙන්ම අපේ දෙයක් හැටියටයි අපි සාමාන්‍යයෙන් සැලකන්නේ. ඒකමනක් නෙවෙයි. අපට අරමුණු කරගන්න පුළුවන් බාහිර තියෙන හැඩ නොපෙනෙන දේවල්. ඉතින් හිතලා ගන්න දේවල් අරමුණු කරගන්න පුළුවන්. ඒක නිසා තමයි හිමස්මින්ච සවිඥානිකේ කායේ පහිඥාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානංශයා න හොන්ති ආදී වශයෙන් සඳහන් වේ. එයින් හැඟෙන්නේ යම් කෙනෙකුට අහංකාර මමංකාර මානංශයන් මානංශයක් ඇති කරගන්න පුළුවන් මේ සවිඥානික කය පිළිබඳව සියලු නිමිති කය පිළිබඳව බහැර සියලු නිමිති පිළිබඳව මෙන්න මේ කාරණය පිළිබඳව අපි ටිකක් කල්පනා කරලා බලුවා. මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධතාව ගැන සම්පූර්ණ අමුදයක් අපිට මතු කරගන්න පුළුවන්. දැන් මේ Taman ළඟ නැති ඊටමත් ඈතකින් හරියට ගැඹුරු හරියක් අතර යන්න. ඒ කියන්නේ දැන් මෙතන ඔය විඥානයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණයමයි ඒකට තව තවදුරට මේ පැහැදිලි කරන්නේ. මේ ටිකක් සරලව පැහැදිලි කරන තැනක් හොයාගත්තොත් මේ මේකේ බුදුරජාණන් වහන්සේ ඔය කෙලින්ම සඳහන් කරන කන්ද සංයුත්තේනවා උපය කියන සූත්‍රය. ඒකේ බුදුරජාණන් වහන්සේ කියන රූප උපයං වා භික්කවේ විඥානං තිත්තමානං තිත්තේය. රූපාරම්මන රූපක් පතිත්තං නන්දිඋප සේවනං බුද්ධින් විරූල්හං වේපුල්ලං ආපජ්ජේය කියලා දැන් මේ රූපය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා රූපයක් ඇසුරු කරගෙන නැත්නම් රූපයකට ලං වෙලා තමයි මේ විඥානයක් පිහිටනවා නම් පිහිටන්නේ ඊළඟට එහෙම නැත්නම් රූප රූප ආරම්භණයක් සහිතව රූපයක් තුල පිහිටලා රූපක් පතිත්තං නන්දුප සේවනං නන්දිය නැත්නම් තණ්හාව කැමැත්ත ඡන්ද ඡන්දේ මුල් කරගෙන ඒකේ ආශ්‍රයෙන් තමයි එතකොට බුද්ධින් විරෝල්හං වේකුල්ලං ආපජ්ජේ. තවදුරටත් වර්ධනය වෙනවා, තවදුරටත් විපුලත්වයකටපත් වෙනවා. මේ පිළිබඳ දෙයක් සිද්ධ වෙන්න ඔන්න විඥාන මේ රූපයක් අසුර කරගෙනයි කියලා මේ සූත්‍රෙදි කියනවා. ඊට පස්සේ කියනවා නැවතත් මේ වේදනා උපයං වා භික්ඛවේ විඥානං තිත්තමානං තිත්තේය. වේදනා රම්මනං. වේදනා පතිත්තං. නන්දූපසේවනං මුද්ධින් විරූල්හං වේපුල්ලං ආපජ්ජේය. කියලා මේ විදිහට වේදනා සම්බන්ධෙනුත් කියනවා. සංඥා සම්බන්ධෙනුත් කියනවා. සංස්කාර සම්බන්ධෙනුත් කියනවා. ඒ කියන්නේ මෙතෙන්දී එතකොට මේ බුදුරජාණන් වහන්සේ නිතරම මතක් කරලා දීලා තියෙනවා. එතකොට විඥානයක් හොඳට බැහැගෙන වර්ධනය වෙලා පිහිටලා මේ විපුලත්වයකටපත් වෙලා හොඳට තහවුරු වෙලා තියෙන නම් එක්කෝ රූප ආරම්මණයක් අතුරු කරන්න ඕනේ. එක්කෝ වේදනා ආරම්මණයක් අතුරු කරන්න ඕනේ. එක්කෝ සංඥා ආරම්මණයක් අතුරු කරන්න ඕනේ. එක්කෝ සංස්කාර ආරම්මණයක් අතුරු කරන්න ඕනේ. සමහරවිට කෙනෙක් හිතන්න පුළුවන් දැන් අර පසු කාලීනව දැන් ඉස්සරහත් මේ රූපේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා මිනිස්සු කොහොම හරි ඔන්න විවිධාකාර භවනා ක්‍රම හරහා රූපය අතික්‍රමණය කරා. නැත්නම් රූපය අභිභවා ඔන්න අරූපයක් අල්ලගත්තු ස්වභාවයකට ගියා. නමුත් එතෙන්දිත් විඥාණයට රූපයක් නොතිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් හතරක් තියෙනවා අල්ලන්න. දැන් ඔය දැන් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අ මජ්ක්‍ධිම නිකායේ අන්තිම හරියනවා මේ උද්දේශ විභංග සූත්‍රය කියන ඒකෙදි බුදුරජාන් වහන්සේ පෙන්වනවා දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු ධ්‍යාන යම්ස කෙනෙක් ධ්‍යානයකට සමවැදිලා ඉන්නවා. පළවෙනි ධ්‍යානෙට සමවැදිලා ඉන්නවා. ඉතින් එතෙන්දී ඔය සාමාන්‍යයෙන් බහින රූපයක් නැහැ විඥාණයට. නමුත් බුදුරජාන් වහන්සේ එතෙන්දී කියනවා ඒ ප්‍රථම ධානයේ හම්බ වෙන එක්තරාන්දමක සුවය ඒ හම්බ වෙන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඒ තියෙන ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතව ඒ ඇති වෙන ඒ කාමයන්ගෙන් වෙන් වූ සුවයම විඥාණයට බැහැ ගන්න විඥාණයට ඇසුරු කරන්න ස්වභාවයක් මතක් හදලා දෙනවා. ඊළඟ දෙවන ධ්‍යානෙට ගියාම ඒකේ මේ විතක් ਵਿਚාර නැති වුණත් ඒකේ අර හටගත්ත ප්‍රීතිය සුඛය මුල් කරගත්ත ඒ ස්වභාවය ඒ වේදනා ස්වභාවය උනත් ප්‍රමාණවත් කියනවා මේ විඥාණයට බැහැගෙන ජීවත් වෙන්න. ඒ වගේ විදිහට මේ ධ්‍යාන හතර පවා පෙන්නනවා. ඒවැය තියෙන ඒවැය ඇත්තටම මේ වගේ අපි මේ කතා කරන ඒ වෙලාවේදී අපි තුමු ධ්‍යානලාභියෙක් නැත්නම් මේ භවනා කරන කෙනෙක් S2 වහගෙන ඉන්නේ. එයාට කණෙන් සද්දයක් සමහරට එන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳක් දැනෙන්නේ නැහැ. දිවට රසක් දැනෙන්නේ නැහැ. කයට සම්බන්ධයෙන් කයත් ඇහෙන සම්පස්නේ මේ සංසිඳලා තියෙන්නේ. නමුත් එයාට අර ධානයෙන් ලබන ඒ සෝය උනත් ප්‍රමාණවත් ඒ විඥානය යාගේ බැහැගෙන ඉන්න. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක කරලා පෙන්නන්නේ එතකොට මේ එක්ක රූපාරම්මණයක් තියෙනවනේ මේ විඤ්ඤාණයට හොඳට බහැලා වර්ධනය වෙලා පිහිටලා පවතින. එහෙම නැත්නම් වේදනා ඒක නැති වුණත් ඒත් වේදනා අරමුණක් තිබුණත් ඒත් ඇති. ඊළඟට ඒත් නැති වුණොත් ඔන්න සංඥා අරමුණක් තිබුණත් ඒත් ඇති. ඒකත් නැති වුණොත් ඔන්න සංස්කාර අරමුණක් තිබුණත් ඒත් ඇති. එතකොට මේ එහෙමනම් ඉතින් මේ සංසාරයෙන් ගැලවෙන්න මේ හතරටම ගහන්න වෙනවා. මොකක් හරි ක්‍රමයක් ඉතින් ඉදිරිපත් කරනවා නම් ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් ඉතින් මේ කරුණ ටික ඔක්කොම අපිට පැහැදිලි වෙනවා නම් ඒතර මේ මේ යන ගමන නවත්තන්න නම් ඒතර කොහොම හරි ක්‍රමයක් පාද ගන්න වෙනවා කොහොමද ඒතකොට මේ විඥානය අපතිත්ත මට්ටමටපත් කරන්නේ මේ එකක්වත් අතුරු නොකරන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් රූප පැත්තෙන් එතකොට විස්තර වෙනවා මේ රූප ධාතු යාචේ බික්කවේ බික්කුණෝ රාගෝ පහිනෝ හෝති. අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් කෙනෙක් භාවනාවක් වඩ වඩ ඉන්නවා ධාතු මනසිකාර භාවනාව. ධාතු මනසිකාරයේ භාවනාවක් වඩ වඩා ඉන්නකොට ඔන්න හොඳට යාට තේරෙනවා මේ ඇතුලේ තියෙන ධාතු හතරක්, ඔන්න එළියේ තියෙන ධාතු හතරක්, මේකේ මම මගේ කියලා ගන්න දෙයක් නැහැ. හැමතැනම තියෙන ධාතු ස්වභාවයක් ඔන්න කියලා ටික ටික ටික අන්න යා තුල එක්තරා අන්දමකින් මේ කය සම්බන්ධයෙන් අර ඉස්සර තරම් තිබිච්ච ලොකු රාගයක් නැතිලා යනවා. ඒ වෙනුවට එක්තරා අන්දමකින් මේ භාවනාව හරහාම යම් ප්‍රඥාවක් වර්ධනය වෙනවා. මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මමෙක් නැහැ. ඔන්න මේ ස්ත්‍රියක් නෑ පුරුෂයෙක් නෑ මේ ඔක්කොම සම්මුති මෙතන තියෙන මේ ධාතු ස්වභාවයක් කියලා ඔන්න ටිකක් එක්තරා අන්දමින් අර ඒ තරම් අල්ලන්නේ නැති ගතියකට හිතපත් වෙනවා අපි තුමු ඕක තවත් වර්ධනය කළා කියලා යම් අවස්ථාවක තව තව ඔන්න වර්ධනය වෙලා වර්ධනය වෙලා ගියා නම් ඔන්න අපි තුමු කෙනෙක්ට හොඳට ලක්ෂණේ වැටහෙනවා මේ රූප ධාතු නැත්තම් අපි තුමු මේ පඩවි ආපෝ තේජෝ ආයෝ කියන මේ රූප ධාතුන් හොඳට ඇති වෙලා නැති වෙලා යන හැටි කෙනෙකුට තේරෙනවා ඉතින් මේ ධාතු ලක්ෂණ හොඳින් වැටහිලා ඒකේ සාමාන්‍යයෙන් අපි කියනවා අර මේ පෞද්ගලික ලක්ෂණ අභිභවා ගිහිල්ලා එක්තරා අන්දමින් පොදු ලක්ෂණ මතුවෙන්න ගන්නවා. ඇතේම් නැතිම් ස්වභාවය කෙනෙකුට ප්‍රකට වෙන්න ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ ඇතේම් නැතිම් හොඳට ප්‍රකට වෙන්න ගත්ත වෙලාවකදී එතනට එහාට වැටෙන්නේ මේ තනිකර ඇතේම් නැතිම් රාශියක් පමණයි. මේක මේ පටවිද ආපෝද තේජෝද වායෝද කියලාවත් හොයාගන්න බෑ. එච්චර ඉක්මනට මේවා ඇතිලා නැතිලා යනවා. එච්චර ඉක්මනට ඇතිලා නැතිලා යනකොට මේකේ නිමිත්තක් ගන්න බැරි තත්ත්වයක්පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දු නිමිත්තක් කියලා කියන්නේ සංඥාවක් කියන එකනේ. සංඥාවක් කියන්නේ මොකද මේක හැඩේ මොකද්ද? පාට මොකද්ද? මේ මේක උසද මහතද? ඔය වගේ විස්තර ටිකක් ගන්න පුළුවන් වෙනවා. නමුත් මේක ඊටාම වේගයෙන් ඇතිලා නැතිලා යනකොට එහෙම නිමිත්තක් ගන්න බැරි ස්වභාවයක් එනවා. ඉතින් ඔන්න ඔය අවස්ථාවදී තමයි ඔන්න කියන්නේ අර රාගය, ඒ කියන්නේ මේක මේ අරමුණ ගැන තිබිච්ච, අරමුණේ බැස ගන්න තිබිච්ච ස්වභාවය දැන් එන්න එන්නම අඩු වෙලා යනවා. දැන් කෙනෙකුට තේරෙනවා දැන් මේ අරමුණු ටික තියෙනවා නැත්නම් රූපේ තියෙනවා හතරමා ධාතුවක් Tamanට අත් දකින්නවා නමුත් ඒක තේරෙනියන් ඈතින් වගේ ඒක ඒ තරම් ලං වෙලා පේන්නේ නැහැ ඒක නිකන් තේරෙනියන් ඈතින් වගේ ඉතින් ඔහොමත් කාලයක් ගිහිලා තමයි ඊට අර මේ මෙතන මේ බුදුරජාණන් වහන්සේ මේ රූප සම්බන්ධයෙන් කියන්නේ රූප ධාතු ආචේ බික්කවේ බික්කුණෝ රාගෝ පහිනෝ හෝති දැන් මේ ওই විදිහට කෙනෙක් භාවනාව කඩායන වඩායන යනකොට ඒ රූප ධාතුන් ගැන තිබිච්ච රාගය, ඇල්ම, ඡන්දය ඔන්න දුරු වෙලා යනවා. පහිනෝ හෝති. රාගස්ස පහනා වචිද්දතා රම්මනම් පතිත්තා විඥානස නොහෝති. ඔන්න දැන් ඉදිරිපත් කරනවා වෙන්නේ මොකද්ද කියලා. මේ රාගය ප්‍රහාණය වුණා නම් යම් අවස්ථාවක මේ අරමුණ දැන් අපි හිතමු එයා දැන් මුළු ලෝකෙම අමතක කළා. එයා වේදනාව ගැන නෙමෙයි මෙනෙහි කරන්නේ. සංඥාවන් ගැන නෙමෙයි මෙනෙහි කරන්නේ. සංස්කාරයන් ගැන නෙමෙයි මෙනෙහි කරන්නේ. දැන් එයා මෙනෙහි කරන්නේ ඔන්න රූපය ගැන. එයා හොඳ ධාතු මනසිකාරය විතරයි පිහිටලා ඉන්නේ. ඒ ධාතු මනසිකාරයට භාජනය වෙච්ච අරමුණත් ඔන්න දැන් ක්‍රමාන නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. දැන් නිමිත්තක් ගන්න බැරි තත්ත්වයට ඔන්න ඒක ෂේ විවිෂය වෙවි යනවා. ඒ හරහා ඔන්න මෙයාගේ හිතේ තිබිච්ච රාගයත් ෂේ වෙවි යනවා. අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා රාගස්ස පහනා වචිජ්ජතාරම්මණං පතිත්ථා විඤ්ඤාණස නොහෝති. ඔන්න ඉදිරිපත් කරනවා සිද්ධ වෙන දේ මොකද්ද? මේ රාගය ප්‍රහාණය වුණා නම් මෙතෙක් වෙලාවක් අර විඥානේ බැහැගෙන තිබුණේ මෙන්න මේ එක රූපාරම්මණය පමණයි. ඒ රූපාරම්මණයක් දැන් මොහොතක් පාසා වෙනස් වී යනවා. එක රූපාරම්මණය කියන වචනේ ඉතින් වැරදි. රූප රූපාරම්මන සම්පතියක් තියෙන්නේ. ඉතින් ඒ සම්පතිය තුළ එතන එතන එතන මේ හිත දැන් විඥානේ බැහැ බැහැ බැහැ ඉන්නවා. පිහිට පිහිට පිහිට ඉන්නවා. නමුත් ඒක දැන් මොහොතක් පාසා වෙනස් වී යනවා. නිරන්තරයෙන් ඕක ඇතිලා නැතිලා යනවා. දැන් මෙයාට මේකේ අරමුණක් ගන්න බෑ. ඒ කියන්නේ නිමිත්තක් ගන්න බෑ. හැඩයක් ගන්න බෑ. පාටක් තේරෙන්නේ නැහැ. ඔන්න ඒ වගේ අවස්ථාවකදී අන්න වචිත ආරම්මණම් කියන්නේ මේ ආරම්මණය තුළ පිහිටන්න පුළුවන් ගතිය නැතිලා යනවා. බිඳිලා යනවා. එතකොට අන්න පතිත්තා විඥානස න හෝති කියලා කියනවා. විඥාණයට පිහිටන්න තරක් නැතිලා යනවා. තං අපපතිත්තං විඥානං අවිරෝල්හං අනබිසංකච්ඡ විමුක්තං. ඔන්න එනවා ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක. දැන් ඔන්න විඥාණයට පිහිටන්න බැරි වුණා. විඥානේ අපපතිත්ත්ව ස්වභාවයටපත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න අවිරූල්හං. සාමාන්‍යයෙන් වෙන්නේ විඥානයේ විරූල්හං කියලා කියන්නේ අර අපි කලින් මතක් කළේ විඥානයේ බැහැගත්තට පස්සේ එතන හොඳට වර්ධනය වෙන්න ඕනේ. දැන් වෙන්නේ ඒක අනිත් පැත්ත විඥානයේ පිහිටියේ නැහැ. ඔන්න විඥානයේ ඉන්න වර්ධනය වෙන්නත් බෑ අවිරූල්හං. අනබිසංකච්ඡ. කියන්නේ දැන් සාමාන්‍යයෙන් බැහැගත්තට පස්සේ වර්ධනය වෙලා ඊළඟට තව සංස්කරණයකුත් වෙනවා. ඕකට තවම අදිපාඩු දේවල් තියෙනවා නම් සංස්කාර හරහා ඒ ටික අතින් දාලා ඔන්න හොඳට පදම හදා ගන්නවා ඒක බැහැ ගන්න. දැන් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් වෙන්නේ විඥාණයට පිටින්නත් බැරි වුණා. ඒ හරහා විඥාණයට දැන් වර්ධනය වෙන්න විදිහකුත් නැහැ. ඊළඟ සංස්කරණයක් වෙන්නෙත් නැහැ. අලුතෙන් සංස්කරණයක් වෙන්නෙත් නැහැ. එහෙමනම් ඔන්න හිත සම්පූර්ණයෙන්ම විමුක්ත භාවයටපත් වෙනවා. විමුක්තත්තාට හිතව. දැන් විමුක්ත වෙච්ච සිත ඔන්න ඉඳන් නතර වුණා වගේ. මෙතෙක් කාලයක් විඥානේ මොහොතක් පාග අල්ල අල්ල අල්ල අල්ල අල්ල නිරන්තර ගමනක ගියේ. දැන් ඔන්න මොකද වෙන්නේ? විඥානේ දැන් බහින්න තැනක් නැහැ. වර්ධනය වෙන්න තැනක් නැහැ. ඊළඟට සංස්කරණයක් සිද්ධ වෙන්නේ ඒ අර අරමුණට පිළිතල නැහැ. ඔන්න නිකන් අර දුවගෙන හිටිය මනුස්සයා ඔන්න හිටපොගෙන නතර වුණා වගේ. මුත්තත්තත් හිතම්. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි. ඒකට මේ රූප ධාතු සම්බන්ධයෙන් මේ උපේ කියන සූත්‍රයේදී කන්ද සංයුත්තේ එන උපේ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මේ කාරණය තවත් බොහෝ තැන්වල විස්තර කරලා තියෙනවා. මම මේ එක සාධක සූත්‍රයක් මෙතනදී ගත්තේ. ඉතින් මේ වගේම විස්තර කරනවා වේදනා සම්බන්ධයෙන්ත්. අපි තුමු වේදනා වේදනානුපස්සනාව කෙනෙක් මේ මේ විපස්සනා භාවනාවක් වඩනවා. එයාට දැන් රූපයක් අරමුණු වෙන්නේ නැහැ. අපි තුමු සංඥාවක් අරමුණු වෙන්නේ නැහැ. සංස්කාරයක් අරමුණු වෙන්නේ නැහැ. දැන් එයාගේ හිත හොඳට බැහැලා තියෙන වේදනාවක. ඒ වෙලාවේදී ඔන්න එයාට මේ වේදනාවක තියෙන වේදනාවකට මේ වගේ තත්ත්වයක් ඇති වුණා නම් ඔන්න වේදනා අරමුණත් මේ වගේම සිද්ධ වෙනවා. වේදනා අරමුණෙත් ඔන්න බහින්න බැරි ස්වභාවයක්, අපතිත්‍ය ස්වභාවයක්පත් වෙනවා. ඒ වගේමයි අපි තුමු සංඥාවක් අරමුණු කරගෙන හිටිය. සංඥාවකටත් ඔය දෙයම සිද්ධ වෙන්න පුළුවන්. සංස්කාරයක් අරමුණු කරගෙන හිටියා මේ ඒකටත් ඔය දෙයම සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු එක්කෝ රූප කර්මාස්ථානයක් වඩමින් කායanusasanaවක් ඉන්න පුළුවන්. නැත්නම් වේදනා අරමුණක් වඩමින් වේදනානුපසනාවක ඉන්න පුළුවන්. ඊළඟට සංඥා හෝ සංස්කාර අරමුණක් අරමුණු කරගෙන ධම්මානුපසනාවක ඉන්න පුළුවන්. ඒතර මේ විදිහට මේ අපිටම මේ සතර හතිපට්ඨාන ධර්මයන්ගේ මේ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ ඕනම ක්‍රමයක් හරහා විපස්සනාවක් වඩද්දී මේ බඳු දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි එක එක අතකින් බුදුරජාණන් වහන්සේ දීලා දෙන විසඳුම. මේ විඥානයත් නාම රූපයත් අතර තියෙනවා ඊටාම ළඟ ළඟ සමීප සම්බන්ධයක්. හැබැයි මේ භාවනාවක් කරහා ඔන්න බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව අපි එක්කන් යනවා. මේ තියෙන தත්ත්වය පිහිටන්න බැරි ස්වභාවයකට. ඉන්න ඒ කියන්නේ විඥාණයට බහින්න තැනක් නැති ස්වභාවයක් හදලා දෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි ඒතර මෙතන කතා කරන්නේ. ඉතින් මම හිතනවා අපි මේ සෑහෙන ගැඹුරු හරියක් ඉතින් මෙතන මේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් මම කාට හරි අපි ප්‍රශ්නයක් තියෙනවා මම හිතනවා අපි ටිකක් ඒක කතා කරලා ඉස්සරහට යමු කියලා. good enough. අකුණක් තේලා තියෙනවා. කියන්න. මේ මොන විශේෂ කාර්යයක් විසින්න මට ආමෝපිත කරන තමයි මේ විඥානය ඇතිවෙන්නේ කියලා. ඔව්. ඒකත් මේ වේදනා සංඥා සංඛාර එක සම්මතවයට හිතුනේ නැහැ. අහහ. ඒක මාදක අදරම මට ඇතුනේ. ඒකත් ස්වාමීන් වහන්සේ දැන් අර රහතන් වහන්සේගේ විඥානයේ අරමුණක් ලැබෙන්න ඕන ආ දැන් මට ඒුනේ එකක් තවත් පවතිනවා කියන එක. ඒකට අපි අහලා තියෙනවා රහතන් වහන්සේ අර කකුල් පිටුව මුලක් නැතුණා වගේ නැති වෙනවා. අරුණක් නැතත් සත්න් වහන්සේගේ විඥානයේ තව ඉදිරියට ඒක තියෙන ගැතියක් වගේ මට පැටුනේ. ඔව්. ඒ කියා. ඒ ප්‍රශ්න අදාළව. ආත්මසංකේ මේ පුදිනකොට නාම රූප කියලා ඒකට විඥානයක් ආයෙ එකතු වෙලා මම කිව්වා රූප කොටසකට විඥානය එකතු සිතාගෙන තියෙනවා නේද නාම රූපේ නාමය කියනකොට ඒකට විඥානය අයිති. ඔව්. ඒක පොඩි ප්‍රශ්නයක් ඇති. ඔව්. ඒක හරි. ඒක ඇත්තටම මීට කලින් දේශනාවකදී මේ කරුණ සනාසයෙන් විස්තර කළා. ඒ කියන්නේ පස්සේ තමයි දැන් අපි සාමාන්‍යයෙන් ස්කන්ධ පහක් වශයෙන් මේ විස්තර කරනවානේ. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. යතන්දී පසුකාලීනව මේ කියන්නේ ඕකේ තියෙන රූපස්කන්ධය රූපය හැටේටත් ඉතිරි ස්කන්ධ හතර නාමය හැටේටත් මේ කළ පෙන්නනවා. නමුත් එහෙම බෙදීමක් බුදුරජාණන් වහන්සේ කාලෙදී වෙලා නැහැ. එතෙන්දි දැන් එතෙන්දි ඔන්න නාමය නාමය ඇතුළට විඥාන ස්කන්ධයත් යනවා. ඉතින් සම්පූර්ණයෙන් පැටලෙනවා මොකද ඒ කියන්නේ දැන් අපි දැන් දැන් වෙනම වෙනම පෙන්වන නාම රූපයත් විඥානයත් අතර තියෙනවා අන්‍යෝන් අන්‍යෝන් ප්‍රතිසම්බන්ධයක් කියලා. අර හතරේදී අර අර ස්කන්ධ පහ මේ දෙකට බෙදලා නාම රූප වශයෙන් බෙදන්න ගියාම ඔන්න ආතින්දි විඥාන ස්කන්ධයත් නාම කොටට ඇවිල්ලා තියෙනවා. ඒතර ඔය අතර පරස්පර විරෝධීවක් තියෙනවා. ඒ පසු කාලිනව ආපු බෙදීමක් ඒක ඇත්තටම තියෙන විසුද්ධි මාර්ගයේ ඒ කියන්නේ ඒක බෙදලා තියෙන්නේ වෙන අර්ථයකින්. නැතුව මේ මේ يعني එතනදිත් වැරද්දක්ම නෙමෙයි ඉතින් වෙන අර්ථයකින් තමයි මේක බෙදලා තියෙන්නේ. නමුත් ඒක අපි ගාව නිකන් අර බැසගත් ස්වභාවයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නාම රූපයත් විඥානයත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. ඒක තමයි අර පටිච්ච සමුප්පාදයේ ලස්සනට පෙන්වන්නේ. පටිච්ච සමුප්පාදය වන අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආතරං කියලා ඔය විදිහට යන්නේ. අන්න එතන තියෙන්නේ විඥාන නාම රූප අතර ප්‍රතිසම්බන්ධයක් කියලා තමයි යන්නේ. මරණ කෙනෙකුගේ ආ ඒක තමයි මෙතනදී අපිට සලකන්න වෙන්නේ දැන් මේ අපි මේ දැන් මේක කතා කරපු මේ මහනිදාන සූත්‍රයත් එක්ක සලකලා බලනකොට මෙතනදී නාම රූපය කියන එකේදී ඇත්තටම සලකන්න වෙන්නේ මෙතන තියෙන රූප ස්වභාවයක්. ඒ කියන්නේ මෞකසක ඔන්න රූප ස්වභාවයක් තියෙනවා. එතන හැබැයි විඥාණය බැහැ ගන්න පුළුවන් පරිසරය එතන තියෙනවා. හැබැයි විඥානේ ආවේ නැත්නම් ඒක තවදුරටත් පවතින්නේ යනවා කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. එතකොට හැබැයි නාම රූප කියන එකේ ඊටාම සූක්ෂම මට්ටමක් තමයි කතා කරන්නේ පරිසම්පාදේ. පරිසම්පාදේ විඥාන නාම රූප කියලා ගනිද්දී විඥානය කියන එක හිතන්න වෙන්නේ නිකන් يعني මේ මේ සිත කියලා කලකන්න පුළුවන්. ඒකේ රූප නාම රූප කියලා පෙන්වලා දෙන්නේ අර නාම ධර්මයන් වශයෙන් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කොටසකුත් රූප ධර්මයන් කියලා ඊටාම සූක්ෂම මට්ටමක මේ නාම මේ භූත මොකද ඒ කියන්නේ සතමහා භූතයන්ගෙන් ආපු ස්වභාවයක් වශයෙන් තමයි පෙන්වන්නේ. ඔය ඔව්. ඒ එතෙන්දී එතෙන්දී අපිට සලක ගන්න වෙන්නේ තනිකර මේ මනසේ ඇති වෙන ප්‍රභාවය. විඥානයත් නාම රූපයත් මනසේ ක්‍රියාත්මක වෙන ස්වභාවය හැටි තමයි එතෙන්දී අපිට සලක ගන්න වෙන්නේ. නමුත් අතෙන්දී දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ මහා නිදාන සූත්‍රයේදී අපි මුලින්ම කතා කරපු කොටස ඊට වඩා පොඩ්ඩක් රූපීය පැත්තට බරයි. ඊළඟට මේ මහත්තයා අහපු ප්‍රශ්නේ මොකද්ද මේ ඔව් රහතන් වහන්සේගේ தත්ත්වය ගැන ඇත්තටම මේ ඔය ඕකට හොඳටම උත්තරයක් හම්බ වෙනවා මේ අතිරාග කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ දෙන උපමාව හරිම ලස්සනයි. ඒකෙදි මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමාවෙ දෙන්නේ මෙන්න මෙහෙමයි. බුදුහාමුදුරුවෝ කියනවා ටිකක් මේ උසට හදපු ගයක් තියෙනවා කියලා හිතන්න කියනවා. දැන් මේ ගෙයි මේ පැති හතරක් තියෙනවා. يعني බිත්ති හතරක් තියෙනවා. ඒ බිත්ති හතරේ කවුළු හතරක් තියෙනවා. ඊළඟට නැගෙනහිර කවුළුවෙන් අහනවා ඔන්න එනවා කියලා සූර්ය කදම්බයක්. උදේ ඉර පායනකොට ඔන්න නැගෙනහිර කවුළුවෙන් ඒ පැත්තට නිකන් විරුද්ධ වෙන්නේ. ඒ පැත්තෙන් ඉර පායන්නේ. එතකොට ඔන්න ඉරේලිය වැටෙනවා නැගෙනහිර කවුළුවේ අරහා දැන් ඉරේලිය එනවා. ඊට පස්සේ බුදුහාඳුනෝ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ නැගෙනහිර කවුළුවෙන් එන ඉරේලිය සූර්ය කදම්බේ දැන් කොහෙද පරිත වෙන්නේ? කොහෙද? බටහිර පිටියේ. මොකද බටහිර පිටියේ තියෙනවා දැන්. ඒතකොට මේ මේ සිදුරෙන් ආවා. ඔන්න බටහිර දිට්ඨිය ඒක වැදුනා. එතකොට ඒ කියන්නේ වදින්න තැනක් තියනවා දැන්. දැන් ඔන්න මේ සූර්ය කදම්බයක් ආවා, ඉරේලියක් ආවා. දැන් බටහිර බිත්තිය තියෙනවා, ඒ දින වදිනවා. ඊට උදාහරණයක් අහනවා මේ බටහිර බිත්තිය නැත්තම් කොහෙද වදින්නේ? ඉතින් ඔන්නේ ගිහිලා හැනම් පොළේ ආය වදින්නේ. බිත්තිය දෙයක් බිත්තිය නැහැ. දැන් ගිහිලා පොළේ වදිනවා. ඊට පස්සේ උදාහරණයක් අහනවා දැන් පොළවත් නැත්තම්. ඊට පස්සේ මුක්ෂුණහතල කියන සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙන්නේ පොළව තියෙන්නේ ජල පොළව මත කියලා. ජලය මත තමයි මේ භූමිය තියෙන්නේ. එහෙනම් පොළොව නැත්තම් ඔන්න වතුර තමයි තියෙන්නේ. කියලා ඉන්න භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා ඔන්න එහෙනම් ජල ජලය මත. තමයි පිහිටන්නේ. මොකද දැන් පොළොවක් නැහැනේ. අපි දමු මේ උපමා වශයෙන් පෙන්නන්න දැන් පොළොවක් නැති නිසා පොළොව පොළොව පෘෂ්ඨය සම්පූර්ණයෙන් අයින් කරනවා නම් එහෙනම් ඉතුරු වෙන්නේ වතුර. වතුරේ තමයි එහෙනම් අර සූර්ය කදම්බ ගිහින් පිහිටන්නේ. ඊළඟට අහනවා වතුරක් නැත්තම්. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා එහෙමනම් අපපතිත්තයි කිය. අපපතිත්තිතයි කියලා. එතන මේ වචනේ තමයි පාවිච්චි වෙන්නේ. අපපතිත්තිතයි කියලා කියනවා දැන් මේ සූර්ය කදම්බේ එනවා ඒක පිහිටන්න දරක් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඒතකොට මේ රහත් විඥානය ගැන ඒතකොට අපිට හිතා ගන්න තියෙන එතනදී අදහස් වෙන්නේ නැහැ විඥානයක් නැහැ කියලා. ඒ කියන්නේ විඥානයක විඥානයක් තියෙන හැබැයි පතිත්තිද ස්වභාවයක් නැහැ. වැස ගන්නා ස්වභාවයක් නැහැ. ඒකමයි අර දසන සමාපatti සූත් දසන සමාපatti පෙන්වන තැනත් අපි මේ දැන් මෙතන කතා කරේ අර සම්ප්‍රසාදනීය සූත්‍රයේදී දසන සමාපatti පෙන්වනකොටත් පෙන්වන්නේ අර මේ දිගට යන ගතිය තියෙනවා. නමුත් පිළිටපු ගතියක් නැහැ. පිළිටන් පිළිටලා නැහැ. හැබැයි ඊළඟ ප්‍රශ්න තමයි පිළිටලා නැත්තම් සංසාර ගමනක් නැහැ. ඉස්සරහට සංසාර ගමනක් නැහැ. වර්තමාන මේ ආපු ගැම්ම යනවා. නමුත් ඉස්සරහට යන්න නම් නාම රූපයක් ඕන. නාම රූපේ පිළිටලා නැත්තම් තමයි මේ බරින් ඉවරයි. එහෙම තත්ත්වයක් තමයි තේරුම් ගන්න වෙන්නේ. නාම රූප නාම රූප ඥාන ගැන මේ කොනන එකපාර ඇති නාම රූපය නාම රූප විඥාන කියන දෙකම කියලා ගන්න. එකපාර තියෙනවද? එහෙම නැත්නම් ඉස්සෙල්ලාම නාම රූප කියලා ඉස්සෙල්ලා විඥාන. එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ මේ දැන් මෙතනදී අපි එන සාකච්ඡාවදී කියන්නේ ඒතර නාම රූප ස්වභාවයක් අතන හටගෙන තියෙනවා. නමුත් එතන කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් තත්වයක් නැහැ. විත්තත්වයක් පෙන්වන්න පෙන්වන්න නම් මේ දෙක එකට සෙට් වෙන්න ඕනේ. එකට සම්බන්ධ වෙන්න ඕනේ. මේ තාක් ඒ කියන්නේ අපි මනුස්ස මෞකසක සකස් වෙලා තියෙනවා එක්තරා අන්දමක ස්වභාවයක් දැන් නාම රූප ස්වභාවයක්. නමුත් ඒක තාම ඉත්තත්වයක් මට්ටමට වර්ධනය වෙලා නැහැ. පුජ්‍යලේක් දරුවෙක් දරු ගැබක් මට්ටමට වර්ධනය වෙලා නැහැ විඥානය පැමිණෙන්නේ නැත්තම්. විඥානය පැමිණලා ඒ දෙක අතර ප්‍රතිසම්බන්ධ වෙන පටන් ගත්තොත් විතරයි යන්නේ ඒක එතනක් වෙන්නේ. ඒක මෙතනක් වෙන්නේ. විඥානය නැති දුක දුකක් වුණාට ඒක නාම ස්වභාවයක් ලැබෙනවා වගේ වේදනාවක් නැත්නම් සංකාර ස්වභාවයක්. දකින්න අමාරු වෙන ලෝකයේ ලෝකයක් විතරක් තියෙනවා. ඔව් ඔව්. ඔව් ඒක හරි. ඉතින් අපි දුන්න දැන් අවිඥානික දෙයක් තියෙනවා. අපි දුන්න දැන් මේක තියෙනවා. මේක විඥාන ස්වභාවයක් නැහැ. ඒතර මෙයාට මොකක්වත් තේරෙන්නේ නැහැ. මේක තියෙන්නේ රූප රූප ලක්ෂණ ටිකක් විතරයි. ඒතර මේක අපිට මේ කියන්නේ අපි තමයි මේ නම් දීලා තියෙන්නේ මේක රෙකෝඩර් එකේ මේක බෝතලේ ආහාරමේ කියලා. ඒක ඒකේ පැවැත්මක් නැහැ. එයා හිතලා මොකුත් කරන්න දෙයක් නැහැ. දැන් අපි සවිඥානික මට්ටමේදී අපි දැන් සත්වයෝ කියලා අපි වෙලානේ කෙනෙක් කෙනෙක් වෙලා. යන්නේ ඒ කෙනෙක් වෙලා මමෙක් වෙලා ඒ යන දිගට යන ගතිය වෙන්න නම් ඔන්න විඥානයත් නාම රූපයත් අතර අන්වකට සම්බන්ධයක් එක යන්න ඕනේ. එහෙම මේ දෙක එකතු වෙලා දිගට යෑමක් තුළ තමයි ඔන්න කෙනෙක් පුද්ගලයෙක් වෙලා ඉත්තත්වයක් අර දැන් මෙතනත් පැහැදිලි කරන්නේ. මෙතනක් වෙන්නේ එතකොට තමයි. එතෙක් මෙතනක් වෙන්නේ නැහැ. ආ. ආ. නෑ නාම රූප දෙයක් කියලා කියන්නේ අපි ගස්කල් වලට කියන්නේ නැහැ නාම රූප ඔව් ඒක තමයි මේ මේ සූත්‍රයේදී පැහැදිලි කරද්දී එතන නාම රූප කියන මේ මේකෙදී එතන අපි සලකන්න වෙන්නේ රූප ස්වභාවය තමයි ප්‍රධාන ප්‍රධානත්වය දෙන්න වෙන්නේ. ඒ රූප ස්වභාවය දැන් සකස් වෙලා තියෙනවා හැබැයි විඥානයේ පැමිණීමත් එක තමයි එතකොට සලකගන්න වෙන්නේ මේ දෙක يعني හරි විදිහට යනවා කියලා. නමුත් අපි සාමාන්‍ය භෞතික ලෝකය ගැන කල්පනා කරලා බලනකොට එතන කලකම් වෙන රූප ස්වභාවයක් විතරයි. සතර මහා භූත ටික ස්වභාවයක් විතරයි කලකම් වෙන්නේ. ඒක නාම රූප කියලා ගත්තොත් ඒක පැටලෙනවා. පොඩි පොඩි පැටලිලි ගතියක් එනවා. ඒක හරියි. සංස්කෘතයේ මේ මුලින්ම අරගත්තම බලන්න එතන මේ. ඔව්. කියනවානේ බුදුරජාණන් වහන්සේ අනන්ත සමින්හකට නේද නාම රූප දෙකේ මේ ප්‍රත්‍යත්ම තිබුණොත් නම් විඥානයේ බැහැ ගැනීමත් විඥානයේ සම්බන්ධතාවයත් එක්ක ප්‍රත්‍යත්මක් තියෙන කියලා කියනවා නේද? වසන මතයන විඥානහි ආනන්ද මාචුකුච්චින්න ඔක්කමිසත අපිනකෝ නාම රූපං මාතුකුච්චිස්මින් සමුච්චිසත ඒක හරිනේ සනස් මත කරා ඔව් එතනින් ඔබ කියෙන්නේ නැහැ මොකුස සම්බන්ධයෙන් උත් එතන මොකුස ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ නාම රූප කියන වචනේ තමයි කතා කරලා තියෙන්නේ කතා කරලා තියෙන්නේ ඔව් විඥානයේ බහැගීමක් එතකොට නාම රූපයක් එතන තියෙනවා කියන එකක් අදහස් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඔව් ඔව් ඔබ මේ නාම කියලා ගත්තට පස්සේ අපිට ගන්න තියෙන විඥාන ගැන කතා කරන ප්‍රතිසන්දි විඥාන කියන වචනේ භාවිතා කරලා තියෙන උදත් වල බුදුරජාණන් වහන්සේ නිබ්බත්ති අභිනිබ්බත්ති උප්පත්ති ආදී වශයෙන් වචන ගොඩක් පාවිච්චි කරනවා කියනවා එහෙමයි ඉතින් පටිසන්දි කියන වචනේ භාවිතා කරනවානේ මම වරදක් දකින්නේ නැහැ මොකද සංදේශයට කියන්නේ ගැළපීම කියන එකනේ පටිසන්දි කියලා කියන්නේ නැවත ගැළපීමක් කියන එකනේ බලේ බල ගැළපීම කියන එකනේ ඉතින් එතකොට මේ විඥානයත් එක්කම තමයි අනිකුත් නාම ධර්ම වල ප්‍රාත්මත් වෙනවා කියලා කියන්නේ. ඔව් දැන් මෙතන ඔව් ඒක හරි. දැන් ඒ කියන්නේ මෙතන අර වෙලා තියෙන්නේ දැන් ලොකු මේ කවුද බුදුරජාන් වහන්සේ <laughs> ලොකු සානන්ත <laughs> මේ බුදුරජාන් වහන්සේ එතන පෙන්වන්නේ අතර මට තේරුණ විදිහට නම් ඒ කියන්නේ මව කුසක දැන් ඔන්න තවත් කලලයක් කලලයක ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ එතන තාම හැබැයි රූපීය තත්ත්වයක් තියෙන. ඒ රූපීය තත්ත්වයට හොඳට වෙනත් ඒ කියන්නේ අපි දුම් වෙනත් තැනක නික්මෙන කෙනෙක් වෙනත් තැනක මේ යන කෙනාගේ මේ රූපීය ස්වභාවය අරමුණක් බවට පත් වෙන්න ඕනේ. අරමුණක් බවට පත් වුණාට පස්සේ තමයි ඔන්න විඤ්ඤාණ නාම රූප වශයෙන් ඔන්න එයාට ඉන්න පුළුවන් විදිහට සකස් වෙලා දිගට වර්ධනය වෙලා යන්නේ. නමුත් කෙනෙක් ඒ විදිහට මේක අරමුණු කරේ නැත්නම් අපි තුමු වෙන තැනක මේ යන කෙනෙක් මේ නාම රූපය මෙතන තියෙන මේ අපි තුමු කලල රූපය අරමුණු කරේ නැත්නම් ඊට මේක මේකට වර්ධනය වෙන විදිහක් නැහැ. ඒ වගේ දෙයක් තමයි මට නම් මෙතන තේරෙන්නේ මෙතන කියන්නේ නාම රූපය කියන පදය පාවිච්චි වෙනවා. ඒක වෙන් කරලා පෙන්නනවා. ඔව් මෙතන නාම රූපය කියන පදය මේ දැන් මෞකසක තියෙන නාම රූපයක් කියන පදය පාවිච්චි කළාට එතනදී රූපී ස්වභාවයට තමයි මට නම් හිතෙන්නේ එතනදී මුල් තැන දෙන්න වෙන්නේ. අපිට දැන් අර පටිච්චසමුප්පාදය විස්තර කරද්දී එතනදී අපි සාමාන්‍යයෙන් කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා කතා කරනවානේ. එතනදී අපිට මේ විඥාන නාම රූප ඔය தත්ත්වය ඇතර මනසේම ක්‍රියාත්මක වෙන දෙයක් වශයෙන් සැලක ගන්න පුළුවන්. නේද? සංස්කාරීදී මේ කොහොම පැහැදිලි කරන්නේ ප්‍රතිසන්දි විඥානය කියනකත් එක්කලා උප්පත්ති ලෝක විඥානය ඊළඟට නාම කෙනකින් පෙන්නනවා ප්‍රවෘත්ති වශයෙන් පෙන්වන්නේ. එතකොට ඊළඟ අතන රූප කියන එක පෙන්නනවා මේ එතනදී තියෙන රූප කොටස ගැන ප්‍රතිසන්දි අවස්ථාවේදී පෙන්නනවා මේ පටජාපෝ තේජෝ වායෝ ගන්ධ රස ප්‍රජාක සුද්දාස්තකයක් එක්කලි වරලා ඒ සත්‍යයේ කර්මානුභූපීව අනිකුත් මේ උපකට සම්බන්ධ වීම කියන එක පෙන්නනවා. ධනක් වශයෙන් චක්කදේශක ආදි වශයෙන් ගත්තට පස්සේ එතන ඔව් ඒක වෙලා තියෙන සානස එතන දැන් කටුකුරුන් සානස ඉදිරිපත් කරන තර්කය ඊට වඩා වෙනස්. කටුකුරුන් සානස ඉදිරිපත් කරන්නේ මේ පටිච්චසමුප්පාදය කියන්නේ මේ මේ කෙනෙක්ගේ ප්‍රතිසන්දියක් ගැන කතා කරන දෙයක් නෙමෙයි. එක භවයක ඉඳන් මේ භවයට එන ඒමක් ගැනවත් මේ භවයේ ඉඳන් ඊළඟ භවයට යන භව ගමනක් ගැන නෙමෙයි මේ මේ පටිසමුපාදය කියන්නේ. ඇත්ත වශයෙන් මේ වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් කොහොමද මේ අරමුණ තුළ මුලා වෙලා කොහොමද ඊළඟට භව තත්වයකට කියන්නේ වෙන මනසින් භව තත්වයකට යන්නේ. කියන්නේ කොහොමද යා කියන්නේ මේ ජීවත් වෙනකොටම කොහොමද වර්තමාන වශයෙන් මේක සිද්ධ වෙන්නේ කියන එකයි මේ කටුසානසේ මුගක් මතු කරන්නේ මේ දැන් අපි අර මීට කලින් දේශනාවකදීත් මතක් කතා කළේ කතා කළේ මේ පරි සෞපාදේ ඒක ඒක ඒ වචනේ ඉතින් උන්වහන්සේ කියනවා වර්තමාන කාලයේම මේ කොහොමද මේ කෙනෙක්ගේ මනස තුළ මේ පරිසම්පාදේ ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි උන්වහන්සේ හුඟක්ම මතක් කරලා දෙන්නේ. ඒත් ඉතින් අර සායනස කියන වගේ උක පසු කාරණේ සම්පූර්ණයෙන්ම විස්තර කරනවා මේක ප්‍රතිසන්දි විඥානය මෙතන තියෙන්නේ. يعني අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියන එක විඥානය ප්‍රතිසන්දි විඥානය කියලා දාලා තමයි බෞද්ධ සම්බන්ධයෙන් විස්තර කරන්න ගියාම විස්තර කරන්නේ. නමුත් මුන්හන්සේ ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. මුන්හන්සේ කියන්නේ සම්පූර්ණයෙන්ම මේකයිලා පරිසම්පාදේ කියන්නේ සම්පූර්ණයෙන්ම වර්තමාන වශයෙන් කෙනෙක් කොහොමද මේ මුලාවකටපත් වෙන්නේ? අවිද්‍යාව නිසා එයා සංස්කරණයක් කරන්නේ කොහොමද? සංස්කරණයක් කරාට පස්සේ කොහොමද විඥානයක් බහින්නේ? නාම රූපයකට. නාම රූපේ පැහැගලා අර නාම රූප අරමුණක් ගන්නෙ කොහොමද? ඊට පස්සේ ඒ යන වර්තමාන වශයෙන් විස්තර කරන එක තමයි උන්වහන්සේ විශේෂම මතක් කරන්නේ. මුලින්ම කතා කරපු සූත්‍රයෙන් අද මහනිදානක. ඔව්. ඔව්. ඒකදී මේ කියනවානේ ඔබට මේ මෞකුසක් ගැන මුලින්ම කතා කරන්නේ. ඔව්. නාම කියන වචනේත් අරගෙන ගමන් ඒක අපිට අපි දැන් කියනවා මාතාච ඔපිනින් හොති ගන්ධක් වලද පස්පච්චිත හොති කියලා තව කාරණා ටිකක් පැහැදිලි කරනවා. ඔව්. ඒවත් එක තමයි එතකොට මේ සත්‍යයේ පළමු කියන්නේ ගබ්බ නැත්නම් ගැබක හෝ පිටීමක් ඇති වුණා කියලා කියන්නේ. අනේ එතනදී එතකොට මේ අපිට පේනවා දැන් මම කියන අපි සත්‍ය සංකල්පය ගත්තොත් එහෙම එතනදී යම තුල තියෙනවා මේ විඥානික ස්වභාවයක රූපක ස්වභාවයක් තියෙනවා අනික නාම වේදනා සංඥා ටිකක් තියෙනවා. හැබැයි දැන් ගැබ ගැන කතා කරනකොට ගැබේ තියෙන අපි දැක්ක රූප ටිකක් කියලා හිතනවා. ඔව්. එතන විඥාන ස්වභාවිකුත් නැහැ තාම. ඒකට එතන නාම කියන අනිකුත් ස්වභාවිකුත් වේදනාදී වශයෙන්ුත් නැහැ. හ්ම්. එන්නකුත් නැහැ. මෙතන තියෙන්නේ ඒකට මේ ස්ත්‍රියක් පුරුෂයෙක් එක්ක කායික වාසයෙන් එකතු වීමත් එක්ක ඉවරල එතනින් පස්සේ මොකද වෙන්නේ අර ලිංගයේ සාධාතුවේ එකතු වීමත් එක්ක ඒක අපි ඊට පස්සේ කියනවා මේ කලලයක් ඇතිවීම සඳහා අවශ්‍ය කරන රූප කොටස් එක්ක සාධකීය වශයෙන් කරගෙන එතන අර ගැබ තුල මේක ඊටනවා කියලා. එහෙම. මේක මෙතන පවතිනකොට තමයි ඊට පස්සේ බහැරින් අර ගල්ලබ්බ කියන අවස්ථාව නැත්නම් වද කලන් වචනේ ප්‍රතිආකාරයෙන් මේ අර්ථකථනය කරනවා. එහෙම. මෙතන ඊට පස්සේ මේ බහැරින් මෞකුසක් සුදුසු මෞකුසක් බලාපොරොත්තු වෙන විඥානයක් තියෙනවා. විඥානයේ තුල ඇත්තටම නාමයක් තියෙනවානේ. ඔව්. නාමයේ කියන වචනේ තුල විඥානය කියන එකත් පෙන්නනවා. එහෙමයි. විඥානය කියන වචනේ තුල අනිකුත් නාම ටිකක් පෙන්නනවානේ. ඔව්. එතකොට මේ මේ විඥාණයට මේ ප්‍රතිසන්ති විඥාණයට තමයි අර මෞකුස කියන රූපේ නැත්නම් ඒක නැතුන සත්‍ය කියන කර්ම වෙන්නේ. කර්ම වෙන්නේ. ඒකත් ඒක නේද තෙන්ටෙන්නේ. ඔව්. ඔව්. ඒක හරියි. එතකොට අර රූප සහ එතන තියෙන මේ ගබ්බ ගැබ කියන ස්වභාවය, රූප කියන ස්වභාවය සහ විඥාන කියන නාම ස්වභාව එකතුවීමක් තමයි මෙතනදී පැහැදිලි වෙන්නේ. ඒකටම සිද්ධ වෙන්නේ නේද? ඔව් එහෙමයි. ඒක තමයි මට තේරුණ එක නේ. ඒක කතා කරනවා. ඔව්. ඒක තමයි මේක නේ. මේ මහා නිදාන සූත්‍රයේදී එතන අර නාම රූප කියන වචනේ පාවිච්චි කරාට මෞකසේ තියෙන ඒ ස්වභාවයට, එතන රූප ස්වභාවයට තමයි අපිට මුල් තැන දෙන්න වෙන්නේ ඒක තමයි මට තේරෙන්නේ. නමුත් අර ගොඩක් කර බලන්න මේ නාම කියන බුදුරජාණන් වහන්සේ නිකම් නාම කෙනෙක් දාන්න දෙයක් නැහැ නාම රූප කියලා එක පැත්තකට. කරේ එතන තව යටි අදහසකුත් තියෙනවා කියලා හිතනවා. ඔව්. <laughs> තවත් පැත්තකින් හිතන්න පුළුවන් ඒක මේ මව කුසල හැබැයි තියෙන නිසා හිතන මවගේ මාක්කෝ සම්බන්ධ දායකත්වයක් තියෙනවා කියන එක මොකද මව කුසේනේ තියෙන්නේ දැන් ඕක අපි එළියේ තිබුණත් එහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් හිතන්න පුළුවන් ඉතින්. මව මවගේ මුල් ඇත්තටම දැන් කායික වශයෙන් තියෙන්නේදී නාමයේ කියන එක තුතින් සම්බන්ධ වෙලා තමයි සිද්ධ වෙන්නේ. බහගත්තට පස්සේ මේක වැඩිවීමට ඇත්තට මෙහෙම හේතුවක් නැහැ. මේ කියන්නේ මම ගන්න යම් යම් දේවල් හරහා ලැබෙනව හැරෙන්න එතෙන්ට හැබැයි විඤ්ඤාණයක් නැත්නම් වැඩිමක් ඇති වෙන්නේ නැහැ නේ. වැඩි වෙන්නේ නැහැ. ඒක අර හේදි දෙනවා කියලා කියනවා. ඒක පිටින් නැහැ. අන්හරි. නිකම් ඒක සුද්ධ වෙලා යනවා. පිටින් නැහැ කියලා. ඒක නිකම්ම කියන්න එහෙම කාල සුදුසු කාලයක එකතු වීමක් සිදු වෙනකොට තමයි ගැබක් තියෙන්නේ නැහැ කියලා. ඔව් ඒකමයි එහෙම. ඒකමයි එතකොට මේ බුදුරජාණන් වහන්සේත් අර මහනිදාන සූත්‍රයේදී නැවත නැවත ආනන්ද සානන්සගෙන් ප්‍රශ්න කර කර අහන්නේ. ඒ කියන්නේ මේ එක්ක විඥානය ආවේ නැත්තම් මේක නැතිලා යනවා. ඊට විඥානය ඇවිල්ලත් මගක් හරියද විඥානය වාක් හරියදකින් කලවුනොත් ඒත් නැතිලා යනවා. ඊළඟට ඉපදාන පස්සේ ධාරක අවස්ථාවේදී නැති වුණොත් ඒක ඉතින් තරුණ වෙලා වයසට ගිහිලා ඒ ඒ සම්පූර්ණ වීමක් එතන වෙන්නේ නැහැ. ඒතකොට එතන මෙතෙන්දිත් අර يعني කටුකුරුන් සානසේ මත කරන මතය තමයි මේ මේකෙන් පැහැදිලි වෙන්නේ විඥානයත් නාම රූපයත් අතර තියෙන මේ සම්බන්ධය ප්‍රබල සම්බන්ධය මතු කරන්නයි බුදුරජාණන් වහන්සේ මේක මේ ඉදිරිපත් කරන්නේ කියලා. ඔය කියන විදිහට අර හිතමු දැන් පත්තියෙන් පස්සේ මවකුසින් බැහැරුණාට පස්සේ කලලය ඊපස්සේ දරුවෙක් වඩපත් වෙනවනේ. ඔව්. එතනින් පස්සේ ඒකට මේ විඥානය අයිමුනොත් එම් ඔය ශරීරයෙන් අර කලින් ගැබ ගැන කතා කරන කියපු නාම රූප ස්වභාවය කොතනත් ඉතුරු වෙනවක් වගේ කතා වෙනවා. එතන දෙකේ විදිහට මේකදී කියපු විදිහට එහෙම එකකුත් පේන්න තියෙනවා. නාම රූපයකට ඉතුරු වීමක් තියෙන විඥානය පහයලා ගිහිල්ලා විඥානයත් එක්ක යම් පැවතුණු නාම රූපය නාමයක් තියෙන එකත් අයින් වෙලා ගිහිල්ලා එතකොට මේ කය තුල ඕලාරික කය තුල එතකොට තියෙනවා තවත් නාම ස්වභාවිකුත් තියෙනවා කියන කියනවා. එහෙම රූපියත් එක්කම. ඔව්. ඒක මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ අපිටම අපිටම මැදදී අපි හිතමු විඥාන බැහැගත්තා. ටිකක් දුරට වර්ධනය වුණා. මොකක් හරි හේතුවක් නිසා විඥානය බැහැරුණා. එතකොට තමයි ඉතින් අර කෙනෙක්ට කියන්න වෙන්නේ මස දැල්ලක් වගේ දෙයක් තමයි අන්තිමට එළියට ආවේ. දරුවෙක් දරුවෙක් ප්‍රසූත කළේ නැහැ කියලා. නෑ මේ පිසු දැන් වැඩිලා මේ දරුවා. අවුරුදු කීපයක් කර ගිහිල්ලා ඉතින් පස්සේ මරණය කියන එක සිද්ධ වෙනවා. ඒකට කියන්නේ විඥාන අයින්වීම සිද්ධ වෙනවා. එහෙම. ඒක අපි දන්නවා මේ විඥාන අයින් වුණා කියලා කියන්නේ. එතකොට විඥානයක් නැතුව නාම විතරක් පවතිලා යන මේක සඳහන් වෙන තැනක් සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මනුස්ස වගේ සත්ව කොටස මේ පවතින තැනක ඇතරම මේ නාම පවතින විඥානයක් නැතර විඥානයක් ඇසුරු කරන් පවතින මෙතන බුදුරජාණන් වහන්සේ කතා කරේ ගබ්බාවාසයන් ගැන ඒ කියන්නේ ගබක ගබක් ගැන කතා කරේ එතකොට එහෙමනම් විඥානය අයින් වෙලා ගියා නම් නාමයට පවතින තැනක් නැති වෙනවා නෑ හරි රූපේ තමයි පවතින තැන තියෙනවා ඉතින් එහෙම වුණොත් එහෙම නාමය කියන එක සම්බන්ධ කරගන්න ඔතෙන්ද කොහොමද කියන එක එතනත් කතා කරා හැම දෙයක්වත් කියවතනදී ස්වාමිනාහසේ පැහැදිලි කරපු කොටසකුත් එක්ක රටවරුන්ද ස්වාමිනාහසේ. එතනත් ඒ ආසායද කිය එතන කියන නාමයකුත් හිත තියෙනවා කියන එක. දැන් විඥාන පත්‍ය නාම රූපං කියන තැන වර්තමානයේ තුල ගැලපීමක් කරනකොට තමයි ගැටලු වෙන්නේ අතන. නෑ ඒක විඥාන පත්‍ය නාම රූපං කියන එක වර්තමානයේ තුල ගලපන්න ගියාම මේ ප්‍රශ්නේ නෑ. දැන් මෙතෙන්ද සම්පූර්ණයෙන්ම මෙතන වර්තමාන වශයෙන් හිතට සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය එතන තියෙන්නේ. එතෙන්දී කිසිම මේ ගැටලුවක් එන්නේ නැහැ. කම්සි වෙනක හිතේ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව මුල් කරගෙන තුලින් කතා කරන නෑ භාවනාවක් තුලින් කියනකට වඩා භාවනාවක් තුලින් තමයි මේකේ ක්‍රියාකාරීත්වය අපිට තේරෙන්නේ. නමුත් අපි අපි පුත්ත්ජනීන් වශයෙන් කෙනෙක් යම්සි කෙනෙක් මාක් හරි දෙයකට ඇලුම් කිරීම හරහා තණ්හාවක් පහළ වෙලා වුණ උපාදාන කළා අපි තුමු යා මේ తాවකාලික වශයෙන් මාක් හරි ස්වභාවයක් අත්දකිනවා. తాවකාලික දැන් එයාගේ හිත මුලින් අපි අපි තුමු නිකන් අපිට ඕක පැහැදිලි කරගන්න අපි තුමු කෙනෙක්ගේ හිත තියෙනවා කියලා මුලින් මොකක්වත් ඇසුරු නොකර මොකක්තරමුණක් ඇසුරු නොකර තිබෙනවා. නමුත් අවිද්‍යාව මුල් කරගෙන එයා ඔන්න ඒක සංස්කරණයක් කළා. ඔන්න නැවතත් විඥානයක් නාම රූපය බැහැ ගන්නවා. බැහැගෙන මේක වර්ධනය වීමක් කරහා සලායතන හරහා ඔස්සේ ඔන්න අතපය විසිරවලා නැත්තම් අනිත් ආයතන ක්‍රියාත්මක වෙලා ඔන්න ඒ හරහා ඔන්න තවදුරටත් ඔන්න තණ්හාවක් වර්ධනය වෙලා උපාදාන කරගෙන ඔන්න ආ අලුතෙන් ලෝකෙක උපදිනවා වගේ ස්වභාවයක් තියෙනවා. මේ අලුතෙන් ලෝකය කියන්නේ මේ වර්තමාන භවය අතහැරලා කතා කරන්නේ නෙමෙයි. මේ වර්තමාන වර්තමානයේදීම එයා දැන් අර හිටිය හිටිය නිෂ්කලංක ශාන්ත ස්වභාවයෙන් නෙමෙයි දැන් ඉන්නේ ඔන්න ඊට වඩා සම්පූර්ණ විකෘති ස්වභාවයක. දැන් ඉන්නේ ආ වෙනම ලෝකයක අතරමං වෙලා. දැන් ඉන්නේ අපිටම දැන් උදාහරණයක් වශයෙන් අපිටම කෙනෙක් දිවෙන් රසක් බලනවා. අපිටම යා සම්පූර්ණ හොඳ මුලා වෙලා කෑදරකමකින් ඒකේ සම්පූර්ණයෙන් බැහැගෙන නම්. එතකොට ඔන්න එතන හොඳ රූපාරම්මණයක් තියෙනවා. රස රස කියන රූපාරම්මණයේ තියෙන හොඳට විඤ්ඤාණයට බහින්න. එතන හොඳට ඒක බැහැගත්තා නම් ඊට පස්සේ ඔන්න ඒ හරහා ඔන්න වේදනාවල් පහළ වෙලා, ඒ හරහා තණ්හාව පහළ වෙලා, උපාදාන පහළ වෙලා. දැන් එයා ඉන්නේ රස විඳින ලෝකයේ තුල. එයාට මේ අනිත් ලෝකයේ සිද්ධ වෙන දේවල් සම්පූර්ණයෙන් අමතකයි. එයා ඉන්නේ මේ රස විඳින ලෝකයේ තුල. එයා වෙන රස විඳින ලෝකයේ තුල අපි තුම S දෙකක් පියාගෙන පුළුවන් තරම් මේ ලෝකේ අතරමං වෙලා එහෙම දෙයක් රස විඳිනවා. ඉතින් අන්නේ தත්ත්වය තමයි මේ පරිසමුපාදේ විස්තර වෙන්නේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේක. දැන් අපි අපි මේ විදිහට ඕලාරික උදාහරණයක් අරගෙන ඕක පැහැදිලි කරනවා. නමුත් අපිට බොහොම සරලව සිද්ධ වෙන්නේ ඔය වගේ දෙයක්. ඒ අපි අපේ හිත සාමාන්‍යයෙන් මේ මේ ඉන්න මොහොත තුළ 100% තෘප්තිමත් නැහැ. 100% තෘප්තියක් නැති නිසා හැමතිස්සම තණ්හාවේ මෙහෙවීමක් තියෙනවා ඊළඟ මොහොතක් සම්බන්ධයෙන්. මේ ඉන්න මොහොත තෘප්තිමත් නැහැ. ඒ හින්දා ඉදිරිපත් අවිද්‍යාවෙන් පෙනෙනවා මේ මොහොත මදි. ඉස්සරහ මොහොතට යන්න ඕනේ. නැත්නම් ඉස්සරහ මොහොතක් ගැන ප්‍රාර්ථනාවක් තියෙනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාව හරහා ඔන්න සංස්කරණයක් කරනවා. අවිද්‍යාව හරහා සංස්කරණය කරනවා. එන්නේ විඥානේ ආයෙ ගිහිල්ලා බහිනවා කයි නාම රූපයකට. බැස්සට පස්සේ ඔක තව වර්ධනය වෙනවා. ඒ කියන්නේ අපි කායික වශයෙන් ඊළඟට දේවල් සිද්ධ වෙනවා. ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන් වශයෙන් ඔන්න තව තවදුරටත් ඔක වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ හරහා ඔන්න තව තව ස්පර්ශයන් අරගෙන මේ තව ඔක වර්ධනය වෙලා ඊළඟ ඔන්න තණ්හාවෙන් උපාදානයෙන් ඔන්න තව තත්යකට යනවා. ඉතින් ඇත්තටම අර අපි වර්තමාන ජීවිතය තුළ ජීවත් වෙනකොට කොහොමද මේ නිරන්තරයෙන්ම පටිච්චසමුප්පාදයට අහු වෙන්නේ? යන්නේ සමුදේ පක්ෂයට අහු වෙමි අහු වෙමි තමයි අපි නිරන්තරයෙන්ම ජීවත් වෙන්නේ. ඉතින් ඒක ඒකේ ඒකේ යම් යම් සංදිස්ථාන වලින් කඩන එක තමයි විපස්සනා වර්ධනය කරන්නේ. අපි තුමු කෙනෙක් මේ පුලුවන් තරම් මේ සංස්කරණයන් අඩු කළා අපි තුමු එයා මේ ස්පර්ශය හරහා නාම රූප මේ වේදනා හට ගන්න හැටි බල බලා ඉන්නවා. අපි තුමු වේදනාවට පස්සනාවක නිරත වෙනවා. වේදනාවට පස්සනාවක නිරත වෙවි නිරත වෙවි ඉඳද්දී ඔන්න පුලුවන් තරම් අපි සංස්කරණයන් අඩු කළා. වේදනාවට ඒ විදිහට හැසිරෙන්න දෙනවා. අපි මොකොත් අතින් දාන්න යන්නේ වේදනාව ඉදිරිපත් වෙන යම් ආකාරයකටද ඒ විදිහටම බලනවා දුක් වේදනාවක් ඇවිල්ලා ආවහම අපි ඒකට හඳන්න යන්නෙත් නැහැ සැප වේදනාවක් ආවහම ඒකට බදා ගන්න යන්නෙත් නැහැ වේදනාව වේදනාව හැටියට බල බලා ඉන්නවා සංස්කරණය පුළුවන් තරම් අඩුයි දැන් එහෙම එහෙම ඉන්න අතරකදී තමයි ඔන්න පේනවා පසපච්චා වේදනාව කියලා අන්න අර ඒ ඒ ඒ සංදිස්ථානයේ වශයෙන් ඔන්න මෙතන මෙහෙම දෙයක් තියෙනවා කියලා ඔන්න ඒ ඒ ඒ સિદ્ધාන්තය තේරෙන්න පුළුවන්. ඒ වගේ අර මේ පටිච්චසමුප්පාදයේ මේ ක්‍රියාත්මක වෙන සමුදය පක්ෂය කෙනෙකුට භවනාවදී මේ ඒ යම් යම් තැන්වලදී විනිවිද දැනගන්න හැකියාව තියෙනවා. නමුත් ඉතින් ඊට මෙහා අපි අසතිමත් හැම මොහොතකදීම මේ පටිච්චසමුප්පාදයට අහු වෙලා තමයි ඉන්නේ. සමුදය පක්ෂයට අහු වෙලා තමයි ඉන්නේ. හැබැයි මුල්සාරණාන්සේ විඥානයේ පහළමද කලින් නාම රූප දෙක අනිවාර්යෙන් තියෙනකම් විතර විඥානය කියන විඥානයේ පහළවට පස්සේ නාම රූප දෙක ඔව් ඒක තමයි විරුද්ධ වෙන සාමාන්‍ය මොකද ප්‍රතිසංපාදයේ තමයි සම්පූර්ණ වෙන්නේ අහහ ඒක සාමාන්‍ය විහාරකත් දෙවියෝ මරණ පස්සේ විඥානය ඉවර වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම එහෙම වෙන්නේ නැහැ. ඔව්. දැන් මෙතන විඥානය ඔව් දැන් අපි අපි මෙතන ඒකයි අපි මුලින්ම කතා කළේ. මෙතන අපි විඥානය විඥානය කියලා කිව්වහම කෙනෙකුට හිතේ ඇති වෙන්න පුළුවන් වැරදි දෘෂ්ටියක්. ඒක මේ දිගට පවතින විඥානයක් කියලා. එහෙම විඥානයක් නෙමෙයි. විඥානය නිරන්තරයෙන්ම ඊළඟ අරමුණක බැහැ බැහැ බැහැ බැහැ. මේ අරමුණේ දැස්සා ඇතිලා නැතිලා ගියා. අන්න තව අරමුණක් ඉදිරියපත් වෙනවා. ඒ අරමුණේ බැස්සා, ඒ කියන්නේ ඇති වුණා, ඒක නැතිලා ගියා. මේ වගේ විඥාන ධාරාවක්. ඒක අර විඥාන ස්රෝතය කියන පාවිච්චි කරන්නේ. විඥානයක තනි එකක් නෙමෙයි. විඥාන ස්රෝතයක් කියලා කියන්නේ අපිට කලකන්න පුළුවන් මේ ඇතිවීම නැතිවීම රාශියක් සහිතව තමයි මේකත් විඥාන එක එක විඥානයක් අපිටම දැන් ඇහි විඥානය හටගත්තා. ඇහෙන් ඇහෙන් රූපයක් බලනවා. ඒකට චක්කු විඥානයක්. ඒතර එතන රූපයක බැහැගත්තේ. ඒ රූපේ බැහැගෙන එන්න එතන හටගත්තා ඒක අපි තුමු දැන් අපි ඇහ වහගත්තා කියලා අපි දැන් ටිකක් ඕලාරික වශයෙන් මේක තේරුම් ගැනීම සඳහා පැහැදිලි කරනවා නම් අපි ඔන්න මුලින් රූපයක් බලනවා. එතකොට ඔන්න චක්කු විඤ්ඤාණයක් වශයෙන් ඒ රූපේ බැහැගත්තා. ඔන්න ඒක අවසానයි කියලා හිතන්න. ඊට පස්සේ ඔන්න අපි ඇස් දෙක වහලා ඔන්න දැන් කන් දෙක ක්‍රියාත්මක කරනවා කියලා හිතමු. ඊට පස්සේ ඔන්න සෝත විඤ්ඤාණයක් හටගත්තා. ඒකත් අවසానයි. විඤ්ඤාණය පළවෙනි ස්ථානය ගන්නවා නේද? ඔව් ඒක හරි. විඤ්ඤාණයට මුල් තැන දෙන්න පුළුවන්. නැවත මාර්ගයේ යෝගයේ තුලේ මේ දේශ උපකාරය දිනු කාර්යය කරගෙන නැවත ටික ටික සංදේශ කාර්යය හට ගන්නකොට ගර්භාෂය තුළ එතනක් නෑ ප්‍රතිස්ථාපනය වෙනවා නේද? ඔව් ඒක හරි. ඒ වුණාට එතන තියෙන්නේ අර ඒ කියන්නේ අපිටම තව තැනකදී මැරෙන කෙනා එතෙන්දී ඒ ඒ තිබිච්ච රූපය අතහැරියට එයාගේ තියුණ උපාදානයක්. ඒ උපාදානයෙන් ඔන්න තව කර්මානුරූපව මේ තව තැනක තිබිච්ච කලර රූපයක් ඔන්න අරමුණු වෙනවා එයාට. එතකොට අතන අතහැරෙනවා මේ අලුත් තැනක් එයාට මෙතන වෙනවා. ඉවර වෙන්නේ නිවනේ. ඔව් ඉවර ඒක හරි. <laughs> ඔල ඉවරෙන්නේ නිවනේදී කියන්නේ ඇත්තටම දැන් මේ මේ සාකච්ඡාව අනුව අපිට තේරෙනවා විඥානය හැබැයි ගන්න පුළුවන් අපතිත්ත මට්ටමකට. ඒක තමයි කියන්නේ මෙතනදී පෙන්වන්නේ දැන් දැන් රූප අරමුණක්, වේදනා අරමුණක්, සංඥා සංකාර අරමුණක් තියෙන්න ඕනේ නේ විඥාණයට බහින්න නම්. අපි භාවනාවක් කරා ඔය අරමුණේ නිරන්තරයෙන් ඇතීම් නැතිීම් ස්වභාවය දැක දැක ඉන්නවනම් ඒකේ ආදීනව වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අර අත්තිරාග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ රාගය සහිතනම් තමයි විඥානේ බහින්නේ අරමුණට. රාගය සම්පූර්ණයෙන් ඡය වෙලා නම් අරමුණක පතිච්චිය නැති ස්වභාවයට එන්නේ. ඒකයි රහතන් වහන්සේගේ විඥානය ගැන අතෙන්දිත් කියන්නේ. ඒ රහත් විඥානය දැන් කියන්නේ විඥානේ රාගයෙන් මෙහෙවීමක් නැහැ. ද්වේෂයෙන් මෝහයෙන් මෙහෙවීමක් නැහැ. අවිද්‍යාව දුරු වෙලා තියෙන්නේ. අවිද්‍යාව දුරු වෙලා නම් සංස්කාරයක් නැහැ. සංස්කරණයක් නැහැ. සංස්කාර සමණයපත් සංස්කාර සමණයටපත් වෙලා තියෙනවා. සංස්කාර සමණයටපත් වෙලා නම් එතකොට විඥාණයට විඥානේ පතිට්ඨිත වෙන්නේ නැහැ නාම රූපයක. ඉතින් ඒක නේ තවත් සංවල තියෙන බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියන්නේ අච්චජ්ජි තණ්හං ඉද නාම රූපය කියලා මෙහෙම කියනවා. මේ නාම රූපයට තියෙන තණ්හාව කපා හරින්න. නාම රූපයට තියෙන තණ්හාව කපා හරියනම් විඥානේ නාම රූපේ බහින්නේ නැහැ. ඒ එහෙම එහෙම විසඳුමක් තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ. ජීවිතය තුළ ඉතින් අපි අප් එක අවිද්‍යාවපත්ත කොටගෙන අනිවාර්යයෙන්ම සංස්කාරය තියෙනවා. ඇදෙනවා. කොටගෙන විඥානය තියෙනවා. විඥානෙන් පස්සේ නාම දෙනවා. නාම රූපකෙන් විඥානය අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව් ඔව් ඔව් ඔව්. ඒක තමයි අපි අපි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන ජීවත් වෙන ජීවත් වීමේදී සාමාන්‍යයෙන් අපි ජීවත් වෙනකොට අවිද්‍යාව අපිට තියෙනවා තාක් අපි සංස්කරණයන් කර කර හොඳට මේ විඤ්ඤාණ නාම රූප දෙකට පවතින්න පුළුවන් පසුබිම් සකස් කර කර තමයි ඉදිරියට යන්නේ. ඉතින් අපි තුමු යම්සි අපි තුමු කෙනෙක් ඔන්න රහත් වුණා කියලා. උන්වහන්සේට තියෙන විශේෂ හැකියාවක් තියෙන්න ඕනේ. කොහොම හරි එතකොට මේ ඒ වගේ නාම රූප ස්වභාවයක් හිතේ ඇති කරගන්න නැතුව ඉන්න. ඒ කියන්නේ හිත හිත එතකොට යම්කිසි නිදහසක් භුක්ති විඳින්න ඕනේ. ඒ හිතේ මෙහෙම බහින්න තැනක් නැහැ. නාම රූපයක් දැන් ඔය මේ කියන්නේ උදාහරණයක් වශයෙන් තව ඉස්සරහට එම එන සූත්‍ර මේ මේ දේශනාවලදීම කටුකුරුසානස ඔය දෙක පැහැදිලි කරනවා. හරියට අර මේ චිත්‍රපටියක් පෙන්වනකොට චිත්‍රපටි තිරයයි ඒකේ පෙන්වන චිත්‍රපටියයි. දැන් තිරයක් උඩ මේ චිත්‍රපටියක් කියලා මේක මේ එළිය මේකේ මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රොජෙක්ටර් එකකින් ගහන්නේ. ඉතින් මේ අපි අපි නරඹන්න වශයෙන් ජීවත් වෙන්නේ මේ චිත්‍රපටිය තුළ. නමුත් හිතන්න මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන් අපේ මුළු වටේම එළිය වුණොත් දැන් කලුවරක් තුලනේ මේක පෙන්වන්නේ. ඒකට තමයි චිත්‍රපටියක් තියෙන්නේ. නමුත් ඔක්කොම දොරවල් ටික අරලා දාලා ෆ්ලෑෂ් ලයිට් එකක් ගැහුවොත් එහෙම මේ මේ මේ මේ මේ මේ ස්ක්‍රීන් එකට ඊට පස්සේ මේක චිත්‍රපටියක් තවදුරටත් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි. එතකොට මේ අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ චිත්‍රපටියට තිබිච්ච තණ්හාව නැහැ දැන්. දැන් අපේ හිතෙත් වෙන විවිධාකාර අරමුණු වලට තණ්හාව තියෙන තාක් තමයි හිත බහින්නේ. හිතන්නේ දැන් අපි විපස්සනාව කරහා කෙනෙක් අර වගේ ක්‍රමානුකූලව ඇවිල්ලා තණ්හාව ෂේ වුණා නම් අන්න විඥානය බහින්නේ නැහැ කියන එක තමයි අපිත් අර දැන් අර මම කියවපු සූත්‍රයේ උපේ සූත්‍රයේ මේ පෙන්වුම් කරන්නේ ඒකයි තණ්හාව ප්‍රහීන ප්‍රහීන වුණා. එහෙමනම් අන්න වචිද්දතා අම්මනම් ආරම්භනේ කිලිහුණා. ආරම්භනේ පිටින්න බැරි වෙනවා. අන්තර්භය පිළිගන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ තේරවාදී. චිත්තක්ෂණයක් නේද? ප්‍රතිපදිත සම්පන්න. ඔව් එහෙම තමයි කියන්නේ. එතකොට මේ හැම චිත්තක්ෂණයකම ද්වාදසංගෙම තියෙනවා. ද්වාදසංගෙම තියෙනවාද? නෑ එහෙම එහෙම කියන්න බාරේ. ඒකයි දැන් අපි දුම් කෙනෙක් විපස්සනාවක් වඩනවා. විපස්සනාව කරන මොහොතකදී සම්පූර්ණයෙන් උපාදානයකට ඇවිල්ලා උපාදානෙන් භව මට්ටමක් එනවා කියලා කියන්න අමාරුයි. එතෙන් ඒකනේ يعني විපස්සනාවක් කරහත් කෙරෙත් සෑහෙන තල්ලු වෙන්නේ උපේක්ෂාවකටනේ. උපේක්ෂාවකදී පුළුවන් තරම් මේ අලුතෙන් තණ්හාව හරහා භව තත්වයක් කරනවා. භව තත්වයක් කියන්නේ මේ වෙන භවයක් කියන එක නෙමෙයි. භව තත්වයක් කියන්නේ ඉන්න මොහොත ගැන තෘප්තිමත් නැහැ. ඊළඟ මොහොත මොහොතක් බලාපොරොත්තු වෙන්නේ. නිත්‍ය කියන්නේ අර බලාපොරොත්තු වෙන්නේ. භව නිත්‍ය කියන්නේ තණ්හාවටනේ කියන නමක් නේ. එතකොට ඒ තණ්හාවෙන් තමයි අපි ඊළඟ මොහොත නිකන් කැරට් එක කැරට් එකක් ඉස්සරහා තියෙනවා වගේ තමයි. නිරන්තරයෙන් මේ කැරට් එක පස්සේ දුවනවා. කැරට් තලයේ පස්සේ අපි දුවන ගතිය තියෙන්නේ තණ්හාව හරහා. ඉතින් හැබැයි මේක එන්නේ නැහැ ළඟට. ඉතින් නිතරම දුවනවා හැබැයි. නිරන්තරයෙන්ම දුව දුව දුව දුව දුව දුව ඉන්නවා. අර ඒ දෙකට විඥාණයටයි නාම රූපයටයි ඒකට බැහැ ගන්න පුළුවන් පසුබිම් සකස් වෙලා තියෙන්නේ. කරත්තලේ තියෙන තාක්. හිතන්න මේ තණ්හාව ෂේ වුණා නම් නවතිනවනේ. ඉතින් දුවන වමනාවක් නැහැනේ. නැවතින ස්වභාවයක් තියෙන. ඒකයි අර අර සූත්‍රෙත් කියන්නේ අපතිත්තං විඥානං අවේරෝල්හං අනබිසංකච්ච විමුක්තං. විමුක්තත්තා පිටං. හිත හිත නිදහස් වුණා නම් නතර වෙනවා. පිටං කියන්නේ මොන නතර වුණු ස්වභාවයක්ද පෙන්වන්නේ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. අපි ඒ ඒ තණ්හාව තියෙන තාක් විඥාන නාම රූප මේ දෙක අතර අන්‍යෝන්‍යපත් සම්බන්ධය අද සංසාරේ ගෙනියනවා. දිගින් දිගට දිගින් දිගට අරගෙන අරගෙන අරගෙන යනවා. ඉස්සරහට ඉස්සරහට මොහොතට මොහොතට අරගෙන අරගෙන යනවා. තෘප්තිමත් නැහැ. තෘප්තිමත් නැහැ කොයි වෙලාවකවත්. හොඳයි එතන අපේ කාලෙත් ඉක්ම ගියා. <laughs> හොඳයි එහෙනම් අපේ කටේටම සම්බන්ධනාට ගොඩක් පිං සක්‍රීයව දායක වුණා. අපි ඒකට අදත් පැයකට ටිකක් වැඩි වෙලාවක් මේ ධර්ම සාකච්ඡාවේ නිරතලා තියෙනවා. ඇත්තටම මේ ඊටාම ගැඹුරු ධර්ම ධර්ම කරුණු රාශියක් ඉතින් මීට අවුරුදු කීපයකට කලින් කටුකුරුන් සානාසය බොහොම ලස්සනට එකතු කළා. මේ අපිට ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපිටත් මේවෙන් ඒකට යම් අපේ ශක්ති පමණින් මේ සාකච්ඡා කළා. අපිටත් මේ මේ බඳු ධර්ම කරුණු රසක් මතකර ගැනීම හැකියාවට ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට මේ ලොකු ගාම්භීර ධර්ම කරුණු රාශියක් මේ විදිහට මතක කරලා දීපු කරුකුරුන් සායනාසර අපි මේ රැස් කරගත්තා වූ සියලු පින් අනුමෝදන් කරමු සායනාසරත් අනුමෝදන් වේ හැකි තැනක සිටින්නම් සාදු කියලා මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේමයි අපි අද දවසේ ප්‍රාර්ථනා කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් සියලු පින් කරති දෙවියන්ටත් යම් තා අතරන සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙන ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරමු. අපි එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සාවකාචම්හි සම්පතප්පින සම්පතප්පින